මෙම ධර්ම දේශනාව පවත්වන ලබන්නේ නීතිගල නිස්කරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නීතිගල නිස්කරණ වනාන්තර සුවේදී යෝගාචර පිටක නිම ධර්ම දේශනාව පවත්වන ලබන්නේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ උතෝ පහෝතා කලා විවාදා පරිදේව සෝකා සමච්චරාච්ච මානාති මානා සහපේසුනාච්ච කුතෝ පහෝතා තිතදංග භූයි කී කී මුලාදාතේ අවුරුණියේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි මියානිකුත් පාතක මහත්තරුත් ඉදිරිපත් කරගෙන සතියකට වතාවක් ගාහපතින්ද දවසේ නිතිපතා කාලයක් තිස්සේ පවත්වාගෙන ලැබෙන ධර්ම දේශනා ආරම්භයයි මේ අදත් අපි බලන්න ලබන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ සඳහා සූත්‍රයක් ඉදිරිපත් කරගෙන ඒ සූත්‍රයට අදාළ දේශනා මාලාවක් ස්වරූපෙන් තමයි මේ තාකල් මේ කටයුත්ත කෙරුණේ. ඉතින් පසුගිය සති කීපයේම අපි ඉදිරිපත් කරගත්තේ බෞද්ධයාගේ ගෞරවයට භාජනය වෙච්චි ආදරයට භාජනය වෙච්ච මේ කරණීය මෙත සූත්‍රය. ඒ සක්කෝ උජෝච සූජෝච සුවච මුදු අනතිමානි ආදිවාසී ආදි වශයෙන් එකින් එක එකින් එක ඒ දක්වන මේ යෝගාවචරයේ සතු විය යුතු ගුණාංග පෙළියේ මේ අනතිමානී ගුණයටයි අපි කියවතාවේ ආරම්භය ලැබිය මුලපිරිවි. ඒකට පැති දෙකක් අපි වශයෙන් බලන්න පෙළඹුණා. එකක් තමයි සාමාන්‍යයෙන් ලෝකේ පවතින ක්‍රමයට මේ සමත භාවනානුකූලව සම්මතයට බරව මේ අනතිමානී ගුණය නැත්නම් ඒයින් ප්‍රතිපත් ප්‍රතිපක්ෂ වූ මාන අතිමාන ගුණය ඒ වගේම තමයි මේ විපස්සනානුකූලව ප්‍රපංච ධර්මයක් විදියට මානය අතිමානය එහෙම නැත්නම් මේ කර්ණීයමෙත් සූත්‍රයේ සඳහන් වෙන මේ හොඳ පැත්ත වෙන අනතිමානය කියලා අපි දෙකකට බෙදාගත්තා මේ දෙකට බෙදා ගන්න ගන්න අවස්ථාවල බොහොම ලේසි ඒ වගේම බොහොම ප්‍රායෝගිකයි කලින් ඒ සමත ක්‍රමයේ විස්තර කළ දෙන එක මොකද ඒක ගුරුසු මට්ටමට සමාජ මට්ටමට බාහිතා වශයෙන් දැක ගන්න පුළුවන් මේ මානය අතිමානීය වාගේ ධර්ම නිසා මේ සමාජික වශයෙන් දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් මොනතරම් අවුලක් වියුලක් කවදාකවත් මුලක් කවදාකවත් මැදක් කවදාකවත් අගක් දැක ගන්න බැරුව එකින් එක එකින් එක පටලැවි පටලැවි යනවා. මේ විදිහට මුලක් මැදක් අගක් මේකේ කොනක් පටලවා ගන්න බැරි වුණාට මේකට හරියට උත්තර හොයන ක්‍රමේ මිනිස්සයා හැමදාම අතනෑර කරගෙන ආපු වැඩක්. නමුත් ඒ උත්තර හිතන්න පුළුවන් නේ, සාකච්ඡා කරන්න පුළුවන් නේ, ප්‍රශ්න සලකන්න පුළුවන් වෙන්නේ සමතයේ පමණයි. උත්තරේ කවදාකවත් සමතේ නෑ. නමුත් ප්‍රශ්නේ තේරුම් අරගන්නත් එහෙම නැත්නම් අර ගොරෝසු වශයෙන් මේකට බැස ගන්නත් අපිට ඒක ලොකු දොරටුවක් වෙනවා. ඒක නිසා මාන අතිමාන නිසා ඇති වෙලා තියෙන වියවුල බොහෝ දෙනාට ප්‍රසිද්ධ කාරණාවක්. මේ මාන අතිමාන නිසා තමයි කලහ විවාද ලෝකේ පහළ වෙන්නේ. පිසුණු බස් කීමක් යම් තරක වෙනවනම් මේ මානේ අතිමානේ නිසා තමයි හිට වෙන්නේ. මේ විපස්සනාවට ගියාම ඒක පිළිබඳව ඊ타ත්ම විග්‍රහාත්මක ඒ වගේම එකින් එකට තුඩු දෙන ආකාරයේ බොහෝම පිළිසිදු දර්ශනයක් මේ කලහ විවාද සූත්‍රයේ ගෙන හරපාලා තියෙනවා. අර අපි කලින් ගත්තනේ මේ අතිමාන කියන ගුණය අතිමාන කියන ගුණයක් නුගුණයක් අනතිමාන කියන ගුණයක් එක ගත්තාම මේකේ සමත පැත්තෙන් සහ විපස්සනා පැත්තෙන් කිය ඕකට මේ කීටි අත්ලක් නැත්තම් බලා ගන්න ක්‍රමයක් යන පුළුවන් සමත ක්‍රමයෙන් බලනවත් එකම පේන්නේ මේක ද්වේෂ ලක්ෂණක් විදිහට මේ කලහ විවාද කිව්වම ද්වේෂයක් පිසුණුපත් කියලා මේ අනුන්ගේ හිස් ප්‍රියභාවය විනාශ කරන බස් ඔක්කොම අපි සාමාන්‍ය සමාජය හඳුනන්නේ මේ ද්වේෂ ලක්ෂණයක් විදිහට. ගැටීමක මුල නැත්නම් ගැටීමකට හේතුව නැත්නම් ගැටීමක ඵලයක් විදිහට. නමුත් මේ විපස්සනාවට යනකොට සම්පූර්ණම අනික් පැත්තයි මේක පෙන්වන්නේ. එහෙම නැත්නම් මේ අනතිමානි ගුණය ලබා ගන්න හැටි එහෙම නැත්නම් අතිමානී ගුණේ පහ කරන හැටි බලනකොට මේක උඩ යටි කුරු බව කොයි සරුවචනාංශයෙන් පෙන්වන්න හදා අද ඉතින් අපි සම්පූර්ණ කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ අනතිමානී ගුණය එහෙමත් නැත්නම් හොඳින් කියනවා නම් අතිමානී ගුණය නුගුණය පිළිබඳව විපස්සනාවට බරව සුත්තනිපාතේ අටක වර්ගයේ කියන මේ කලා විවාද සූත්‍රයේ දෙන ඉරදිගේ ආපස්සෙන් ආපස්සට යන්නයි. ඒ කටිමිත සූත්‍ර මාතෘකාව පසකලා කුතෝ බහුතා කලා විවාදා කියන මේ කලා විවාද සූත්‍රයේ මුල් කාටා විදිහින් තියාගත්තේ. කුතෝ බහුතා කලා නිදාන පරිදේවතෝකා සාමච්චරාච මානාති මානා සාපේසුනාච කුතෝ පවතෝති තදංග බ්‍රෝහි මේ කියන ගුණ අටක් ගුණ නුගුණ කියනකොට මේ දෙකේ වචන පටලයිලා දෙනවා නුගුණ අටක් පෙන්නලා මේ පුද්ගලයා සබචනන්තෙන් අහනවා මේකේ නිදාණි කොහොමද මේක හටගන්නේ කියලා මේ අටම එක මල්ලකට දාලයි මෙතන පෙන්නන. ඒක සබචනන්ත පිළිගන්නා ගැතිකෝ පේන තියෙන්නේ පියාපහෝතා කලහ විවාද. මේ ප්‍රිය භාවය නිසායි කලහ විවාද පහළ වෙන්නේ. හරිනම් ප්‍රිය භාවය නිසා මේ බැඳ ගැනීම, සිප ගැනීම, ආලිංගනනේ පහළ වෙන්න ඕනේ. නමුත් අවසාන වෙන්නේ මොකද්ද? කලහ විවාද. මාසුරුකම, පිසුණු බස් ගොඩක් ඇති වෙනවා. ඉතින් මේක කොච්චර <clears throat> මේ අක්‍රෝත්‍යද කියලා කියනවනම් ඔය අපේ විවස්ථාවේ මම හිතන අංක 37 වෙන්නදී හිතවත් යන හැඟීම නිසා හෝ තමාගේ යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකරනු කියලා පාඩයක් අපි වාසය ලීලා තියෙනවා. ඉතින් ඕක පරිවර්තනය කරන්න ගියාම ඉංග්‍රීසි භාෂාවට හරි ප්‍රශ්නේ ආවේ. ප්‍රශ්න තමාගේ යන හැඟීම තියෙනවා නම් තර්ජනය කරන්නේ නැහැ. එයත් අතකින් ආලිංගන කරන එකනේ කරන්නේ. පුරසල් කරන එකනේ කරන්නේ. කිප වලට ගන්න එකනේ කරන්නේ. නමුත් මේ පැහැදිලිව ලොකු සංසලීලා තියෙනවා. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදී නොකරන. මෙන්න මේක සංස්ථාවේ කවුරක්වත් ලොකු සංස්ථාවේ පැත්ත මේ පැත්ත අඳුනගන්න තිබුණේ නැහැ. අඳුනගන්න තමයි. ඒකයි මේ දරුවචනාංශ මේ කලා විවාද සූත්‍රයේ දීර්ඝ මේ ගාථා වැලකින් මේ කලා විවාදය තව විදිහට කියනවා නම් මේ අපි මාතෘකා කරගත්ත අතිමාන ගුණය ප්‍රිය භාවයෙන් පහළ වෙනවා. ඒ නිසා යම් තැනක අපි හිතමු සමාගය යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අපි කෙනෙකුට තර්ජනය කරනවා. ඒ තර්ජනය කරනකොට මේ පදනම විමාන අතිමාන කියන නුගුණේ පදනම ද්වේෂයේද නැත්නම් රාගයේද එනත මේ ප්‍රශ්න දිහා කෙනෙක් බලන්නේ සමතයෙන්ද විපස්සනාදි කියලා බැලුවොත් මොන්න තරම් පටලවිලක් ඇති වෙන්න පුළුවන්. බැලුම් බැලමට නම් පේන්නේ අනුන්ගේ යන හැඟීම නිසා මේ පරදේශකාර හැඟීම නිසා අපි තර්ජනය කරනවා කියන එක තමයි මිනිස්සු දකින්න නිසා ඒ තර්ජනය කරන්න පීඩිත වෙලා තියෙනවා ද්වේෂයෙන් කියලායි සාමාන්‍ය බැලුම් බැලමට පේන්නේ. ඒ නිසා මේ බැනුම් අහන කෙනා තර්ජනේ ඉවසන කෙනා බොහෝම අහිංසකයි අර කෙනා ද්වේෂයෙන් පීඩිත වෙලා ඉන්නා වගේ පේන. ඉතින්සා අහා මේ විසිද්ධිය බලන එකනා හිතනවා මේ පුද්ගලයා හරි කේන්ති ගන්නගෙන මේ අර පුද්ගලයා ගැන කිසිම දෙයක් අනුකම්පාවක් නැතුව කියලා. නමුත් කරන්න දැන හෝ නොදැන මේ දේ කරන්නේ ප්‍රිය භාවය නිසා. අභාග්‍ය සම්පන්න දේ නම් ඒ කරන්න දන්නේ නැහැ මේක ප්‍රියභාවයෙන් ආපේකට ද්වේෂයෙන් ආපේකට ඒ තරම්ම වංචනිකයි විපස්සනා නොකරපු එකේ ආනිසංසය. නැත්තම් ආදීනවයි. ඒ ලෝකේ ගැටුම් ඇති කරගන්නා තාක් ඇති කරගන්නේ උන්ව ප්‍රිය භාවය නිසායි. මේ නිසා දරුවචනාංශේ දුකට ප්‍රධාන හේතු වශයෙන් පෙන්වන්නේ තණ්හාවමයි. ආධන කාරණාවසු පිළි තණ්හාවයි. මොකද තණ්හාවේ විකෘතියක් තමයි ද්වේෂය කියන්නේ. තණ්හාවේ හේව නැල්ලා. අපි ද්වේෂයෙන් කරන හැම වැඩක්ම කොච්චර දුරට වංචනිකද කියනවනම් කොච්චර දුරට යොනල්ලක් වශයෙන් හොල්මන් කරනවද කියනවනම් බටහිර වෛද්‍ය විද්‍යාව සම්පූර්ණ මානසික රෝග සියල්ලම ද්වේෂයටයි ඒතු වශයෙන් වෙන්න. ද්වේෂයෙන් වැඩ කරන සෑම වෙලාවකම අපි මොකද්ද විකෘති භාවයකටපත් වෙනවා. ඒ ලක්පෙච්ච කෙනාවක් දන්නේ නැහැ මේක පහළ වුණේ තණ්හාවක් නිසා. මේක පාන්නේ මම මගේ යන හැඟීමක් නිසා. තමාගේ යන හැඟීමක් නිසා කියන එක දන්නේ නැහැ. ඒ මොකද බොහෝම ශීඝ්‍රයෙන් මේ දෙන්න සයිකමය කම්පලය වගේ විස්මාරු කරනවා. විස්මාරු කරනවා නෙවෙයි කෙරෙනවා. කොතෙන්දද කෙරෙන්නේ කියන එක අල්ලන්න නම් කවමදාකවත් හම්බෙන්නේ විපස්සනා උපිලිබඳව මූලික බීජේ තැම්පත් කරගත්තේ නැහැ. ඒක ඉතින් සංඛාරයටම ලොකු පරිවර්තනයක්. හැබැයි නමුත් මේ සූත්‍රයෙන් අපිට පුළුවන් වෙනවා මෙතැනි මෙන්න මේ වාගේ කෙලිම ආධ්‍යාත්මයට බලපාන කෙලිම තමන්ගේ සංසාර ගමන හැබෑ වෙනසක් ඇති කරන මේ වෙනස පිළිබඳව සරුවචන් වහන්සේ සුත්තමේ වශයෙන් අදාදන ගන්නා කාලෙට එනතන් චින්තාමේ වශයෙන් අපිට පොඩි අත්උදව්වක් තල්ලුවක් අත්තලක් ලබා දෙනවා මේ අතිමාන කියන ගුණය සම්බන්ධ කරගෙන. ඒක ඉතින් සඳහන් කරන්නේ පියාපවෝතා කලහ විවාදා. මේ ලෝකේ පවතින යුද්ධය. මේ මේ ලෝකේ පවතින මේ ගැටුම්. මේ තුන් තුන් පේසුඤ්ඤං ආදී වශයෙන් තෝතෝ කියා ගන්න දේවල් මේ පිසුණු දැක්කම හේරම ඇතිලා තියෙන්නේ ප්‍රිය භාවය නිසා සාහස්‍ය ජනකෝ කියනවා සෑම යුද්ධයක්ම පිටිපස්ස ගෑනු කෙනෙක් ඉන්නවා කියලා. යුද්ධේ පිළිමේ තමයි ගහගන්නේ. අනේ මේ කුමාරය ජීවිත පරිදුවට කියලා ගහගන්න. මොකද හේතුව පැත්තකටලා ඉන්න මනමේ කුමාරය. උත් මනමේ කුමාරය කාට දන්තේ ඡන්ද දෙන්නේ අර මාසදාර. ඉතින් ওই වගේ දෙයකදී යුද්ධක මොන සාධාරණයක්ද? ඔකේ මොකද්ද කල්පනා කරන් තියෙන දේ. ඕකට තමයි මේ අපි සාම සාකච්ඡා පවත්වන්න හදාගන්නේ. කවදාකවත් මේක පුළුවන් වෙයි කියලා හිතනද අපේ හැමෙන් පිටතට මේ මූල ධර්මයේ යොදලා මේ සමීකරණයේ යොදලා මේ සං මේ සංකේත යොදලා අපිට විසඳන්න පුළුවන් ඒක. කවදාම දාපත් බෑ. අනිවන නම් ඇතුලේ. ඒ බාහිර නිවන හදාන්නේ ඇතුලේ නිවීමවත් යටපො නැති ඇතුලේ නිවීම ගැන හිතන්නේ නැති අත්ව තමයි ওই බාහිරයට යන්නේ. යනකොටම මේ කලහ විවාද පහළ වෙන්නේ ද්වේෂයෙන් කියලා හිතාගෙනයි බයි. බහින්නකොටම පරාදයි. ඇත්තටම කලහ විවාදයක් තියෙන දිහාවට ඇදෙන්නෙත් අපි මොකද්ද අපේ සංනාවක් ඔකට තියෙන්නේ. නැත්තම් කලාව විගතයෙන් තනි පැත්තට යන්න එපා. කොහෙන කෙනා? අරණ්‍ය වාසී වෙන කෙනා? එහෙම තසුන්‍යකාරගත වෙන කෙනා, රොක මුලගත වෙන එක. ඔව් කලාව විභාගෙද මොකද්ද කියනවා? රුචියක්. හරියට සම්බෝලයකට උම්මල ගෑල උගලකට ගෑලක් කඩිච්චාම ඒකේ රස මිහිරක් වැඩි වෙන්න වගේ. ඒක නිසා අපිට මේ විපස්සනා පැත්තෙන් ගියොත් පැහැදිලිවම සෑම සංසිද්ධියකම ආපසු හැරිලා Taman දිහාවට හිත යොදා ගන්න, හිත යොදලා බලන්න ලොකු ආරාධනාවක් තියෙනවා. ඇත්තටම ඒකම ඇති කලාව විවාද නිමයි. දුකලා විවාද වෙනකොට පැත්තක් කරන එකට උදව් කරන්න හදනවා කියලා කියන්නේ ඒකාන්තයෙන්ම මේ දැවෙන ගින්නට පිටුරු ටිකක් තමයි. ඒක නිසා අපි යම් කිසි කලාවයක අපි කම් කිසි විවාදයක අපි කම් කිසි පේසුඤ්ඤ කිසුණබත් කීමක මච්චරියක ශෝක පරිදේවක ඉඳලා ඉන්නවනම් පැහැදිලිවම හිතා ගන්න තියෙනවා මේක ද්වේෂින් ආපු දෙයක් නෙවෙයි. මේක ප්‍රිය භාවයෙන් ආපු එකක්. එහෙමනම් ඉතින් ඇතුළත තියෙන තණ්හාවම තමයි. එතකොට ඒක නිකන් ප්‍රශ්නි බාහිරයට තමලා ගහන වෙනකොට ඇතුළට හරවා ගන්න ගතියක් තියෙනවා. ඒ නිසා පියාපහූතා කලා විවාදා කියනකොටම මේකේ මොකද්ද අලුත් පැත්තක් සර්වඥාන්සේ අපේනන්ට මේ උත්සාහ කරනවා. නමුත් අර පුද්ගලයා අපේ වාසනාවට පියානි ලෝකේ කුතෝ නිදාන. මේ ප්‍රිය භාවයේ වනායි මේ ලෝකේ කොතනින් හට ගන්නා ලද්දක්ද? ඒකට පෙන්නනවා මේ ප්‍රිය භාවයේ කිට්ටු කරනකොට මේ අටුවා උත්සාහ කරන ලෝභයත් උතන තියෙනවා. ආතාවත් උතන තියෙනවා. ආතාව ඉෂ්ට කර ගැනීමක් කියන මේ සේරම මේ ප්‍රිය භාවයේ තුල තියෙනවා. ආනේ ප්‍රිය භාවයේ කොහේද ලෝකේ හටගත්තේ? බුදුරජාණන් වහන්සේනවා ඡන්දා නිදානානි ඡන්දානු ලෝකස්මි පියානිදාන මේ ඡන්දේ නිසා කැමැති භාව යන මොකද්ද අඩුවත් වෙන එක පෙරවීමේ කැමැත්තක් අපි තුල නිතරම තියෙනවා කතන කුෂ්ඨ රෝගයාගේ කැඩිල්ල වාගේ අන්නේ ඡන්දේ නිසා ඡන්දාන ලෝකස්මි මේ මේ ඡන්දානි දානානි පියානු ලෝකේ මේ ප්‍රිය භාවය අපිට ඇති වෙලා තියෙන්නේ අපේ හිත භාවය නිසා අපේ මාධි පුංචිකම නිසා අපේ අතෘප්තිකර තත්වේ නිසා හැම වෙලාවෙම හොයමින් ඉන්නේ. ඒ හොයමින් ඉන්න ගතිය මේ ප්‍රිය භාවය පහල කරනවා. අර කොහොමදයි මේක නරකයි ආදි වශයෙන්. ඒක නිසා මේ ප්‍රිය භාවයට හේතුව හොයනකොට ඡන්දය. කුසල ඡන්දයක් කියලා කියලා මේකේ. ඒ වගේම කාම ඡන්දය කියලා එකක් තියෙනවා. මෙතන කතා කරන්නේ නැහැ ඒවා. මෙතන කුසලයේ හෝ කාමයේ කිට්ටු කරගන්නේ නැහැ. මෙතන ඡන්දය දාර්ශනිකවයි පිටිපස්සෙන් පිටිපස්සට ගෙනියන. එතකොට මේ ඡන්දේ නිසා මානාති මාන ඇති වෙනවා. කලා විවාද ඇති වෙනවා. විසුණු බස් ඇති වෙනවා. පිය මේ ශෝක පරිදේ ඇති වෙනවා. ඒ නිසා මේ ඡන්දය කොහෙන්ද හටගන්නේ? ඡන්දානි ලෝකස්මින් කොතෝ නිදාන. මේ අපේ ප්‍රශ්න විචාරකයා දැන් කාලේ ඉන්න අර බුවත්පත් කලාවේදීන් වගේ හැම පැත්තෙම ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ මේ අපේ ථේරවාද ශාසනයේ තියෙන මේ විභජ්‍යවාදී ක්‍රමේ මොකකටද හේතු ආවුණාන ඒකේ හේතු ආන ඒකේ හේතු ආන ආකන ආකන හගෙන යනකොට කොච්චර ලේසිද ප්‍රශ්නේ විසඳී කොහොමද ප්‍රශ්නේ තේරුම් ගන්න බාහිරට දාපු ගමන් අඩුම ගානේ ප්‍රශ්නේ තේරුම් ගන්නවත් අපිට හදිස්සියක් නැති වෙලා උත්තරේ හොයන්න පටන් ගත්තාම ඉතින් අර බල්ල වලිගයල්ලන්න හැදුවා වගේ වටේට කරකැවෙන්න පටන් ගන්නවා මහා මේරු පර්වතයේ වටේ කාල සර්පයා ඇදීගෙන යනවලු ඉස්සරහින් පේන තමන්ගේ වලිය අල්ලගන්න. ඊට වැඩිය සර්වඥාන්සේ මතක් කරන්නේ මේ මේ ඊතලේ අරන්දාම් ඕ කාගෙන් ඩාවේ අනම්මනම් මොකුත් නැතුව අරන්දාන්න එතනටම ප්‍රශ්නෙටම විසදව දත ගැනීමයි කියන්නේ. ඒක නිසා ඡන්දය කොහෙද මේ ලෝකේ උපන්නේ? පුද්ගලයේ ශරීරය පඤ්චස්කන්ධය තුළ සංකාණය තුළ සිටින දෙයක් ඡන්දාන ලෝකස්මින් කුතෝනි දාන සාතං අතාතංච යස්මානු ලෝකේ තදුපනිස්සාය පහෝති ඡන්ද මේ සුඛ දුක්ඛ වේදනා දෙක නිසා තමයි මෙන්න මේ කියන ඡන්දේ පාරේලා තියෙන්නේ සාත අසාත සාත කියලා කියන්නේ සුඛ වේදනාව අසාතේ කියලා කියන්නේ සුඛේ නැති තැන දුක්ඛ වේදනාව මේ වේදනා චෛතසිකයේ තියෙනා වූ සැප දුක් කියන මේ අන්ත දෙක නිසයි ලෝකේ ඡන්දේ පහළ වෙන්නේ. නොකිය ආකාරණ එකක් තියෙනවා. මධ්‍යස්ථ වේදනාවට කවදාකවත් ඡන්දයක් නැහැ. වේදනාවට අයින් කරන්න ඕන කමක් නැත්තේ නෑ. මධ්‍යස්ථ වේදනාවක් සඳහා ඉල්ලීමකුත් නෑ. නමුත් භාවනා කරන කෙනෙක් නම් අර දුක්ඛ මූලගත ශුන්‍යාගාරගත සේනා මේ මේ අරඤ්‍යගත කෙනෙක් නම් තේරුම් ගන්නවා දවසේ අපි 175කට වැඩි වෙලාවක් දැන හෝ නොදැන ගත කරන්නේ මේ මධ්‍යස්ත වේදනාවයි. අනේ කවුරක්වත් දන්නේ දන්නුත් නෑ සාම කතාවක් නෑ මොනක්වත් නෑ නමුත් කවුරක්වත් දන්නේ නැහැ. අර පුංචි වෙලාවක පහළ වෙනවා සාතය සුඛ වේදනා. තව වෙලාවක පහළනවා දුක් වේදනා. මේ දෙන කොච්චර විචිත්‍රද මේ දෙනා කොච්චර එකිනෙකා කුලල් කා ගන්නවද කියනවනම් අර ඒ අතරමැද්ද තියෙන 75ක් විතර වෙන්නේ. අදුක්කම දුක වේදනාව නැත්නම් මධ්‍යස්ථ වේදනාව කියන පිටිය තමයි මේ උදේ ඉඳලා හැන්දගෙන කරන්නේ තියෙන්නේ. ඔන්න ඕක විසඳන්නයි මේ කැටපට ගහගෙන নানা ප්‍රකාර දික්තිගත වෙලා මානගත වෙලා ප්‍රපංච කර කර වෙහෙකේ. සාත අසාත භාවයේ නැති මධ්‍යස්ථ වේදනාවේ කොච්චර වෙලා අපි හිටියද ඒ ඉන්නා තාකල් වෙන්නේ හරිම දියාරු හරිම පාළුයි හරිම කම්මැලි හරිම අපහසුයි එක තැනකට වෙලා ඉන්න. මේ මධ්‍යස්ථ වේදනාව ඉන්න මොකකින් හරි කුප්පන්න. මොකකින් හරි ඇවිස්සෙන්න ඕන. ඇවිස්සිච්ච ගමන් ඔන්න පණේන. අර මධ්‍යස්ථ වේදනට ආපු ගමන් ඉන්නට යනවා. එහෙම නැත්නම් වෙන ගුරුවරෙක් හොයන්න. වෙන භාවනා මධ්‍යස්ථයක් හොයන්න. මේ ආහාර හොඳ නැහැ. මේ ඍතු හොඳ නැහැ. මට එන හිතවිලි හරි නැහැ. ඒ මොකද කුප්පන්නේ. අර ආ මේ මේ හම්බෝලි හැදලා තිබුණාට උම්මලකට නෑ. එක්කෝ එකට ආල් මැදෝ ටිකක් දාලා නෑ. අන්න දැම්මනම් කට ගැස්ම කියනවා. සම්බෝලකෝගතත් කට ගැස්ම කියනවා. ඉතින් මේකෙත් ඒ වගේ තමයි දවස පුරාම පවතින මේ පෙරපින් කළලක මනුසාත්ම භාවයක් නේ. චන සම්පත්තිය තියෙනවනේ. ඒකේ කොච්චර දෝ අපි ස්වභාවයෙන් අපිට අසංඛාරිකව අපිට ලැබෙන මේ මධ්‍යස්ථ වේදනාව විඳ ගන්න බැරි නිසායි මේ කතාව. ඒකයි මේ මෙහාට වැටෙන අලියන කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ඇති කරන්නේ අපි ළඟ සාජේම ලැබිච්ච අර ස්වභාවික මධ්‍යස්ථ වේදනාව විඳ ගන්න පුළුවන් නම් ඔකට දවසක් අපේ අපවත් වෙච්ච ලොකු සාන්ති මතක් කරලා කියනවා මේකටම කිව්වා වෙන්න මන් දන්නේ නැහැ නමුත් මේ ගැඹුරෙන් බලනකොට හිතෙනවා වෙන මොනවාක්වත් නැත්තම් බුද්ධිය ගන්න හරි වටින්නේ කැලේ තමයි කිව්වා. ඒක නිකන් හිතියක් වටින්නේ. එකක් මොකද අපිට අර සාත අසාත පහළ වෙලා හැප්පෙන්න කෙනෙක් නැහැ. තවත් අර වගේ පිස්සු යෝගාවචරයක් මේ ඉන්න ඕනේ ගෙදර ඒ තමන් ඉන්න කුටි තෙල බුලත් ටිකක් අකා කයි වරු කෙලි. එහෙම නැත්නම් කවුරක්වත් ගස් ළඟට ගියාට ශ්‍රී ලංකාවට ගියාට ගස්කාවට ගල්කාවට ගිහිල්ලා මට සාත අසාත කිව්වට හැප්පෙන්න කවුරුත් නැහැ. ඒ නිසා වනසේනාතන හරිෂෝ. දුක්ඛ මූල හරිෂෝ. ශුන්‍යාගාර හරිෂෝ. ඒක නිසා ලොකු සංස් කියනවා අනේ නිදා ගන්න උනත් කුලසේනාසනේ හොඳයි. ඒක ලොම්ද හතියක් කරලා සුවාසයක් කරලා කියන නිදාන කරන නැගිටින්නත් හොඳ කැලීම තමයි කියන්නේ. මොකද කවදා හෝ මේ මිනිස්යා මේ අදුක්කම සුඛ වේදනාව සහ නිසගයෙන් අපිට ලැබිලා තියෙන මේ අදුක්කම සුඛ වේදනාව අගේ කරන්න පටන් අරගත්තොත් මේ මිනිස්යාට පේන්න පටන් ගන්නවා මේ පුංචක් වෙන්නේ සාතසාත වේදනාව තමයි මේ ඡන්දේ පහල කරන්නේ. ඒක තමයි මේ ප්‍රියභාවය පහල කරන්නේ. ඒක තමයි මේ මානාතිමාන පහල කරන්නේ. ඒක තමයි මේ කලාව විවාද පහල කරන්නේ. අනින කොට යන්න බුදියන්න දීලා. එහෙනම් මේ නිවෙන ඉඳුරන්න නිවෙන්න දීලා මේ පාළු සීනාසනයක ඥාගාරගත වීම පුදුමාකාර අපේ තියෙන මේ භාග්‍යවන්තකම ඉබේම කණ්ණාඩියක් මුණට අල්ල පෙන්වගේ සර්වඥාන්ත කරලා දීපු ක්‍රමයක්. මේ කාම භෝගියත් මේකට අකමැති වෙනවා කියන එකට මේක පිළිබඳ දාර්ශනික මත පහල කරනවා කියන එකත් අපිට හිතා ගන්න පුළුවන්. කාමභෝගී නෙවෙයි අලයට ආපු යත්තන්ට සමානලාට ලැබිච්ච සැප තියෙන්නේ. අනාව නැහැ. ඒක පින නැහැ. ගාක් වෙලාවට මුඛා කරි කලා විවාදයක් මුඛා කරි සාසාදාත භාවයක් මුඛා කරි ඡන්දයක් මුඛා කරි කී භාවයක්. හැබැයි කොච්චර කෙරුවක්වත් ඒ චිත්ත සංතානේ ඔය කලා විවාද කියන ප්‍රදේශය අඩුමයි. වැඩියක්ම තියෙන්නෙම අර අදුක්කම සුඛ වේදනාවයි. නමුත් ඒක මේ සූත්‍රයේට අදාළ මාතෘකාව නෙවෙයි. ගෝචර ධර්මයේ නෙවෙයි. මේ සූත්‍රේ පටන් අරගන්නේ. කලාවි වාදයෙන් කියලා තරුවචන සඳහන් කරනවා. සාතං අසාතං යස්මා උලෝකේ තදූපනිසාය පහෝති ඡන්දෝ. මේ සාත අසාත භාවය නිසා තමයි මේ ඡන්දේ පාල වෙන්නේ. ඇත්තටම කියනවා නම් කුසල ඡන්දයක් තියෙන්නේ ඔතනින්ම. තම ඡන්දේ ඉන්නේ ඔතනින්ම. දෙගොල්ලම ගන්න එකම තාප්පෙන් තමයි බඩු අරගෙන තමයි මේ එක්කෙනෙක් පින් කරනවා කියලා කියන එක්කෙනෙක් පව් කරනවා කියලා කියන දෙකටම හේතු වෙන්නේ සාතාසාතිය. දෙකටම හේතු වෙන්නේ ඡන්දේම. නමුත් මේ සාතාසාත දෙක මැද ගොඩක් නිවන් දකින්න තැන් තියෙනවා ගොඩක් මිච්ඡ තැන් තියෙනවා ගොඩක් ස්වභාවයෙන්ම ඊවරණ නැති කාය දුස්තරච වාචී දුස්තරන තැන් තියෙනවා. නමුත් මේ මිනිස්යාවට ප්‍රිය නැහැ. ලැබිච්ච තෑග්ග බාහිර බණ්ඩ කැමති නැති තමයි තියෙන්නේ. ඒක liverලාට පුංචක් අහන පුංචක් නලියන ඒ සාත අසාත දිගේ දිගට ප්‍රපංච කර කර ප්‍රපංච කර කර යනවා. කොච්චර ප්‍රපංච කරනවද කියනවනම් අර අදුක්කම සුඛ වේදනාවක් තිබුණත් ඒක වාහිලා ගන්නවා තියෙන බවක් වටහා ගන්න තරම්වත් ඉතේ සාන්ත භාවයක් ඉතේ ඇතුළත බලන භාවයක් ගැඹුරක් බලන භාවයක් නැහැ. ඉසප්පේ නිම සාතසාත භාවයමයි නැත්නම් සාතසාත භාවය හදාගෙන හෝ ඉතින් තොවිල් නතරා. ඉතින් ප්‍රපංච කරනවා. ඉතින් ඒකෝට අර ඡන්දේ පහළ වෙනවා, ප්‍රිය භාවයේ පහළ වෙනවා, කලා විවාද පහළ වෙනවා. ඉතින් හරුවචනාගේ මෙතන කියන්නේ සාතං අසාතං යම් යම අවලෝකේ මේ ප්‍රිය මේ සුඛ දුක්ඛ කියන වේදනා දෙකක් ලෝකේ යම් විදිහකට සඳහන් වෙලා තියෙනවද? අන්න ඒක තමයි මේ ඡන්දේට හෝති නැත්නම් ප්‍රභව කරන්නේ ප්‍රසූත කරන්නේ මේ ඡන්දය ප්‍රසූත කරන්නේ මේ දුක දුක්ඛ වේදනා. ඊට පස්සේ යනවා සාතංග සාතංච කුතෝ නිදාන. මේ කියන සුඛ දුක්ඛ භව කුමකින් හටගන්නේද? එතකොට කියනවා පස්ස නිදානානි සාතංග සාත. කන්නේ ස්පර්ශය නිසායි මේ වේදනාව හටගන්නේ. මේ වේදනාව වලින් අදුක්කම සුඛ වේදනාව එච්චර හැප්පෙන වේදනාවක් නෙවෙයි. දුක් වේදනාවල් දෙක හැප්පෙනවා. නලියනවා භූත භාව කියනවා. කුප්පන ගති කියනවා. ඒ නිසාර එච්චර කුප්පන ගති නැති නලියන ගති නැති අදුක්කම සුඛ වේදනාවේ වැඩිතරයක් ඉන්නේ ඒක වෙන්න පුළුවන් නමුත් අර මුගක් චංචල මුගක් කම්පන කරන ඡන්ද පරුසෝ සුඛ දුක්ඛ දෙක අර සම්පූර්ණ වේදනාවම ස්පර්ශයක් පාඩපත් කර ගන්නවා අදුක්කම සුඛ වේදනාව නිලී වෙනවා සංගවි ගන්නවා අපිට පේන්නේ උදේ ඉඳලා ඇඳ වෙනකන් එක්කෝ සැපක් එක්කෝ දුකක් විඳින්න ඉන්න බව පමණයි. ඒ ස්පර්ශය කියන එක දිගේ අපි විග්‍රහ කරගෙන ගියොත් ඒක පේන තියෙන පැහැදිලිවම සැප දුක් දෙක තමයි. අදුක්කම සුඛ වේදනා ස්පර්ශයට අහු වෙන්නේ නැහැ. ස්පර්ශයට ස්පර්ශ කරගන්න බෑ. ඒ කියනවා හතර මහා භූතයන්ගෙන් මේ ආපෝ ධාතුව ස්පර්ශ කරන්න බෑ කියන්නේ. පුළුවන් වායෝ ධාතුව පුළුවන් තේජෝ ධාතුව පුළුවන් ආපෝ ධාතුව බෑ කියන්නේ. ඒ නිසා ධාතු මනසිකාරය කරනකොට අන්තිමටම අහුවෙන්නේ ආපෝදාත. ඒ වගේ තමයි මේ සැපයෙන් දුක නැත්නම් දුකෙන් සැප. ඒ දෙකත් බලන බොහෝම ඉවසිල්ලෙන් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන පාරමේකයි මේකේ ගියොත් ඊගාට එන්න තියෙන අදුක්කම සුඛයයි කියලා ලොකු මේ ඉක්මීමකින් ලොකු ප්‍රතිපදාවකින් ගියොත් නම් අදුක්කම සුඛය ඔය තරම් ඈතක තියෙන හෝ දුර්ලභ දෙයක් නෙමෙයි. මේක අඳුරන්නේ නැතිකමයි කියන ප්‍රශ්නේ. අඳුනගත්තට ඒක අපි කුප්පන්නේ අපි පිනවන්නේ නැහැ අපි නලවන්නේ නැති නිසා අපි බොහොම ඉක්මනට එයා පැත්ත කරගන්නවා. හොඳින් හෝ නරකින් හෝ අර නලියනේ සැප දුක් දෙක බදා ගන්නවා. ඉතින් එතකොට ස්පර්ශය සැප දුක් ස්පර්ශ කරා. මේ නිුණා වූ සාන්ත වුණා වූ මධ්‍යස්ථ භාවය නැත්නම් මධ්‍යස්ථ වේදනාවට ස්පර්ශ කරගන්න බෑ ස්පර්ශය ස්පර්ශ නොකරත්. පස්සානුලෝකස්මී කුතෝනි දානා මෙන්න මේ විදිහට මේ මුදුන කඩ විතරක් අයි පුංචි කාලේ මට මතකයි බණිස් කන කොට අර පැණි ගෑවිච්ච කොටස විතරයි කන්නේ. කීනි ගෑවිච්චායි කරේ කාට හරි දෙන්න. ඊගා බණිසක් ගත්තාම අර කීනි ගෑවිච්ච හරි කාට. ඉස්කෝල බණිස් කෙනකොට ඔබ බොහොම ප්‍රසිද්ධයි මොකද ඉස්කෝල බණිස් වල කන්න බෑ. අර කීනි ගෑවිච්ච උඩ කෑල්ල විතරක් කාලා විසිකන. ඒ වගේ අපි ස්පර්ශ කරන්නේ මුදුන විතරයි. ඒ වගේ තමයි ස්පර්ශය සුඛ දුක්ඛ දෙක ස්පර්ශ කරනවා අර අදුක්ඛම සුඛ වේදනා අල්ලන්නේම නැත විසිකරනවා. අන්නේ වැනි කුප්ප වෙච්ච ස්පර්ශයක්. නැත්නම් සංනාමාන දිට්ඨි වලින් ගැළතිච්ච ප්‍රපංච ධර්මයට යට වෙච්ච කිපෙන සුළු මේ ස්පර්ශෝ කොහෙන් හටගන්නේ කියලා. ස්පර්ශයන්ගේ හටගැනීම කොතනින්ද? නාමංච රූපංච පටිච්ච ස්පර්ශෝ. මේ නාම රූප දෙක නාම රූපයගෙන් තමයි මේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ. රූප දෙක ගත්තත් ඒකෙත් තියෙනවා අන්නර සැප වේදනා දුක වේදනා අදුක්කම සුඛ වේදනා ගත්තා වගේ නාම රූපයන්ගේ තියෙනවා සංඛත රසකරණ ගොරෝසු අවස්ථාව භූත අවස්ථාව කියලා කියන එක. ඊවැගේම තියෙනක අභූත අවස්ථාව බොහෝම සංසිද්ධිච්ච අවස්ථාව. නාම රූපයන්ගේ සංසිද්ධීම සංසිද්ධිච්චා මේක ඉහළ පාලන ගතියක් නෑ පුළුවන් තරම් සාන්තයි. ස්පර්ශ ස්පර්ශ කරන්නේ නාම රූපයන්ගේ අර කිපිච්ච අවස්ථාව තමයි. මේ නාම රූප දෙකත් කවවම කවදාකවත් කෙනෙක් කෙනෙක් මත නොපිහිට කවදාක ප්‍රකාශ භාවයටපත් වෙන්න බෑ. නාමයන්ට නාමයන් වශයෙන් ප්‍රකාශ භාවයටපත් වෙන්න බෑ. රූපයන්ගේ ඇසුරක් නැතුව, රූපයන්ගේ කුප්පණ ගති නැතුව, රූපණ ගති නැතුව. ඒ වාටේම රූපයන් ගේ රූපණ ගතිය නාමයක දැනඳුනා ගන්නා බවෙන් තොරව මේක පාඨවි රූපණ ගතිය මේක ආපෝ රූපණ ගතිය මේක වායු රූපණ ගතිය මේක තේජෝ රූපණ ගතිය කියලා වෙන්කර හඳුනාගත්තේ නැත්නම් රූප ඔක්කොම නිෂේධ වෙනවා. ඉතින් අනාම රූප දෙක වේගෙන් එකිනෙකා ගැටෙන්න ගැටෙන්න යන්න යන්න අර වේග ඡන්දපර ස්වභාව වැඩි වෙන්න වැඩි වෙන්න ස්පර්ශෝ ස්පර්ශ කරත්. නාම රූප ධර්මයන්ගේ ගෙවි යෑමට එනකොට එනකොට ස්පර්ශෝ ස්පර්ශ නොකරත්. ඉතින් නාමංච රූපංච පටිච්ච රූපං ඒ නාම රූපයන්ගේ කතං සමේතස්ස විභෝති රූපං සුඛං දුක්ඛං ചാපි කතං විභෝති මෙන්න මේ විදිහට තම කිපිච්ච අවස්ථාවේ තම කුලපිච්ච අවස්ථාව මායං වෙච්ච අවස්ථාවේදී මේ මේ ආවේශ වෙච්ච වෙලාවේදී නාම රූපයන් ස්පර්ශයට ස්පර්ශ කරන්න පුළුවන් යම් විදියකට ප්‍රතිපත්ති පිළිව අතං සමේතස යම් විදියට ප්‍රතිපත්ති පිළිවොද්ද මේ රූපය රූප ධර්මය සමතේකටපත් වෙනවා නොකිපෙන කාන්ත භාවයට පත් වෙන්නේ. එතන තමයි මේ සුඛං දුකං ചാපි කතං විභූතය. ඒකෝර සපතුක් දෙකක් සංසිඳනවා. නිසා අන්තිම ස්පර්ශයෙන් ස්පර්ශ කරන්න හේතු වෙන්නේ නාමයන් රූපංගේ රූපයන්ගේ කුප්පණ ගතිය. අවිචිච්ච ගතිය. ආවේශ වෙච්ච ගතිය. ඥානත්ම දැඩි ඡණ්ඩපරස ගතිය නම් මේවා දෙකෙන් මුල් වෙන රූපයාගේ විභෝති රූපයාගේ ඉක්මයම රූපයාගේ තැම්පත් වීම රූපයාගේ නිදිගන්ම රූපයාගේ නිවීන භාවය කොහොමද කෙරෙන්නේ කියලා. අමුරකට එකින් එකට එකින් එකට ගෙනියද ගෙනියලා සරුවචනාදයෙන් ප්‍රශ්න කරන්නේ කතං සමේතස විභෝති රූපං. මේ නාම රූප දෙක කිපීමෙන් නම් පස්සේ පහළ වෙන්නේ ඒ නාම රූපයාගේ විභෝතිය ඉක්මයම නැති භාවයටපත් කිරි නැති භාවය නෙමෙයි මෙතන ඇති වෙන්නේ අර කුලප්පු ගැටි නැති කරනවා. දඟලලා යුද්ධ කරන කලා විවාද කරන ගැටි නැතුව මිනිස්සු අබුදි. එහෙම නැත්නම් දෙදා සල්ලි කර්මයට කරේ දෙදා සී නැති කරලා. ආනේ தත්වෙට මිනිස්සු ඉන්නවා නමුත් නෑ වාගේ. ආනේ தත්වෙට මේක විභෝධ කරන්නේ කොහොමද කියනකොට තමයි දරුවචනන්දේ නසඤ්ඤතඤ්ඤී න විසඤ්ඤතඤ්ඤී නෝපියතඤ්ඤී න විභෝතතඤ්ඤී එවං සමේතස්ස විභෝති රූපං සංඥා සංඥානිදානානි පපඤ්ඤාංකා යම් තැනක ඒ පුද්ගලයා සාමාන්‍ය සංඥාව සංඥා වෙලක් නැහැ. මොකද සාමාන්‍ය සංඥාව ගන්නේ අර කුලප්පු වෙච්ච රූපනාම දෙක. ඒක තමයි අපි අපි කතා කරන්නේ කලා විවාද කියන තැන් වල වෙනද පොලේ නැතනානතෝටි එව නැත්තම් ඔය මේ දාන ශාලාවේ පාත්‍ර පුච්චන දන ඒ වගේ සාමාන්‍ය සංඥාව යෝගාචර සංඥාවක් නැහැ. එතන බොහෝමත්ම මේ වචන ඉස්සර වෙලා කතා ක්‍රියා ඉස්සර වෙලා අන්න එහෙම සංඥාවක තියෙන කොටත් කවදාකවත් මේ රූපයාගේ විභෝධය දකින්න බෑ. ඒතකොට රූප බොහෝමත්ම වේග වෙලා තියෙන. ඒ නිසා නසඤ්ඤ සංඥා සාමාන්‍ය සංඥාවේ සංඥා වෙලත් නැහැ. න විසඤ්ඤ සංඥා. මොකක් හරි දඩාවුවක් නිසා හෝ කැමනතිකමක් නිසා හෝ විසඤ්ඤ භාවයට පත්වලා විකෘති සංඥාවක් තියෙන කොට රූපයාගේ විභෝධයක් නෙවෙයි ඒක රූපයාගේ විකෘතියක් එතන තියෙනවා. නෝපි අසඤ්ඤී ඒ කියන්නේ අඤ්ඤා වේදිත නිරෝධේ ඉක්මවලා අඤ්ඤා තත්වේ නැතුව ගියා හෝ නැත්නම් දරකඩක් ගහක් වගේ සම්පූර්ණ අසඤ්ඤතකතිකුත් නෙවෙයි. න විභූතිතඤ්ඤේ සංඥාව ඉක්මවලත් නැහැ. ආන්න එහෙම දැනක් ලෝකේ තියෙනවා. සමීතස විභූති රූපං. මෙන්න මෙතෙන් ගියාට පස්සේ අන්නර සමතේ වතෙන්ද මේ යන්නේ විපස්සනා වතෙන්ද මේ යන්නේ කියන එකේ බොහෝම සියුම් තැනකට එනවා. ඇත්තට මේ කතාවේ තාම මේක පෙන්වන්නේ. මේ පෙන්වන්න තියෙන්නේ අපේ සංඥා රූප පිළිබඳ අපේ සංඥාවක් තියෙනවා. ඒක අපි දන්නවා කාම වශයෙන් රූප අපි ගන්න. ඉත්‍රි රූප, පුරුෂ රූප, චක්කු රූප, සෝත රූප, ගාහන රූප ආදී වශයෙන් එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් මේ රූප විවිධාකාරයි අපි මේවා සාමාන්‍ය මනින්න පුළුවන් කරන්න පුළුවන් මේ භෞතික විද්‍යාවට හව වෙන රූප වලට කියනවා කාම ලෝකය කියලා. අපි කියනවා සාමිත සුඛ අල්ලන්න පුළුවන් දෙයකින් ලබා ගන්නා වූ සුඛයක්. නමුත් ඊට වැඩිය වෙනස් දෙයක් ආගම විසින් පෙන්වන්න හදනවා මේ රූ කාම ලෝකේ මාගියා වූ රූප ලෝකේ. එතකොට ඇති වෙන්නේ ඒ කාමච්ඡන්ද ආදී ජීවරණ යටපත් කරලා විතක්ක ਵਿਚාර ආදී ධානාංග මතු කරලා එහෙන් කනෙන් දාතෙන් දිවෙන් කයෙන් නොවෙන්නා වූ වෙනම ධානා සුඛයක්, ධිට්ඨ ධම්ම සුඛයක්, විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් තියෙනවා. එසනක් තියෙනවා සංඥාවක්. එතකොට ඒක රූප ලෝක සංඥාවක් කියන්නේ. හින්ට වැඩිය බොහෝමත්ම විශේෂඥ භාවයක් පෙන්වනවා අරූප සංඥා. ආකාසානං ඡායතේ විඥානං ඡායතේ අකින්චඤ්ඤායතේ නේව සංඥානා සංඥායතේ. ඒ හතරෙන් ගිහිල්ලා අන්තිමට ගියාම නේව සංඥානා සංඥායතේ ගියාම එතනක් තියෙනවා මේ නසඤ්ඤ සංඥී. ඒකත් මේ සාමාන්‍ය ලෝකයේ තියෙන සාමාන්‍ය සංඥාව නෙවෙයි. නැ විසඤ්ඤ සංඤී. ඔව් විසඤ්ඤයටපත් වෙලක් නැහැ. නෝපි අසඤ්ඤී. ඒ පුද්ගල සම්පූර්ණයෙන්ම දරකඩක් වාගේ නැත්නම් නිරෝධ සමාපත්තිය සමච්ච කෙනෙක් වගේත් නැහැ. නැ විභූත සංඤී. විභූත සංඤයකුත් මේ සංඥාවක්ම ඉක්මලක් නැහැ. ඇත්තෙත් නැති නැත්තෙත් සත්‍යයකට යනවා. ඒක නිසා අටුවාව සම්පූර්ණයෙන්ම ඒකාත්මික මැදයකට අරගෙන කියනවා මේ කතා කරන්නේ අරූප සංඥාවක් කියලා. මේ තස්ස විභූති රූපං එතන නෑ රූපේ. සංඥා සංඥායතර ගියාම රූප ලෝකයක් නැහැ. වෙන විදිහට කියනවා අපි මේ ඇහැට බලන රූප, ස්ත්‍රී පුරුෂ රූප, කළු සුදු ආදී වර්ණ ભેද, වර්ණ රූපනේ, ශබ්ද රූපනේ, ගන්ධ රස රූප මොනවාක්වත් නැහැ. ඒ විතරක් නෙවෙයි රූප ධානවල තියෙන මට්ටමක්වත් නැහැ. ඊටත් වැඩි තාමත්ම සියුම් තත්ත්වයක් තියෙනවා. ආනේ ඒ தත්ත්වෙද මේ කතා කරන්නේ. එහෙම නැත්නම් උස්ම දෙකක් මැද තියෙන හිස්තන තියෙන ආස්වාද ප්‍රසවාස දෙකක් නේද? එහෙම නැත්නම් පිම්බීමක් හැකිලීමක් නේද? ඒකද මේ කතා කරන්නේ. ඒ අටුවායන යුගයේ මේන්න මේ මෑත පස්සේ කියපේක දැනගනම තිබිලා නැහැ. ඒ නිසා මතක් කරලා තියෙනවා මේ කතා කරන්න හදන්නේ මේ අරූප සංඥාව නැත්නම් අරූප ලෝක සංඥාව කියලා හරීම අසරණ භාවයකටපත් වෙලා තියෙනවා අපේ ඒක අර්ථකථන වලින්. මට හම්බෙලා තියෙන පොතේ ඇවිල්ලා තියෙන තැනම. ඒක නිසා පැහැදිලිව පේන්න තියෙනවා මේ කියන විදිහට රූපේ විභෝතිය දකින්න නේව සංඥා නා සංඥායෙන් යන්න ඕන නැත්නම් අරූප ධ්‍යාන වලට යන්න ඕන කියලා. මම එදත් ගෙනලා නැතර කරවේ වෙලා මදුනේ එතන මම හිතනවා අද අපි වෙලා ගන්න ඕනේ කියලා ඕනෙම භාවනා කරන යෝගාවචරේ සමත වේවා විපස්සනා වේවා අරමුණ කුමක් වුණත් සම්මුති අරමුණක් වේවා නැත්නම් ප්‍රඥප්තිය මේ සංස්කාර අරමුණක් වේවා. එකම අරමුණේ ආශේවනය කරලා භාවනා කරලා බහුලීගත කළොත් තමන් ගත්ත අරමුණට මොකද වෙන්නේ කියන එක තමයි භාවනා කර්මස්ථාන උද්ද කරනවා කියන එකෙන් කරන්නේ. අපි දන්න සමත යෝග අවචරය. ආනාපානය කරනවායි කියලා කියමු. ආනාපානය කරනකොට අපි ඉස්සලා මතක් කරනවා ආනාපානෙ හැපෙන තැන ඉඳගෙන නැත්නම් හැපෙන තැන හොඳට සීයෙන් බුද්ධියෙන් දැනගෙන දැක දැක දැන දැන හුස්ම රැල්ල දිහා බලන්න. හුස්ම රැල්ල කියන්නේ මොකද්ද? වායෝ පොට්ටබ්බදාන. ඔක ඇතුල් වෙනකොට අපිට එක සංඥාවක් දෙනවා. පිට වෙනකොට තව සංඥාවක් දෙනවා. අපි කියන ඇතුල් වෙනකොට උණුසුමට දැනෙනවා, පිට වෙනකොට සීසලට දැනෙනවා. නැත්නම් ඇතුල් වෙනකොට බොහෝ කීකරුයි, පිට වෙනකොට බොහොම චංචලයි, ඇතුල් වෙනකොට කෙටි, පිට වෙනකොට දිගයි, හෝ ඒක අනිපැ. ආනේ සංඥාව අපි අල්ලගත්තොත් අපිට දැනගන්න පුළුවන් එහෙම අල්ලාගත්ත කෙනා ඇතුල් වෙන පිට වෙන වාරයක් පාසා මෙනෙහි කරමින් ඒකම අදාගෙන ඒකටම ප්‍රේම කරලා ඒකම සද්ධාවෙන් කරගෙන හිටියොත් මුලින් දැකගත්ත කළු සුදු සංඥා ભેදය ඇතුළෙන් රූප සමාය පිට වෙනකොට කීකලයි කියනකෝ ඇතුළෙන් දිගයි පිට වෙනකොට කිටි කියන ભેදයට මොකද වෙන්නේ එන්නේ එන්නේ එන්නේ සියුම් භාවයටපත් වෙනවා සියුම් භාවයටපත් වෙනකොට න සංඥා සංඥා. අර පොල් ගස් නැගෙන පීනන දුවන කෙනෙක්ගේ හුස්මේ තියෙන සුවාසක සංඥාවක් කොතන නැහැ. න විසඤ්ඤා සංඥා මේ අපිට කලන්ත ඇදිලා ඔක්සිජන් නැති වෙලා වතුර නැති වෙලා කලන්ත හැදිගෙන යනවත් නෙවෙයි. නෝපි අසඤ්ඤී මේ වෙන දේ පිළිබඳව පැත්තක තියෙද්දී අපි ඊයේ වෙච්ච දෙයක් හෙට වෙච්ච දෙයක් කල්පනා කරලා වෙන අත සංඥාව නැතුවවත් නෙවෙයි න විභූති සංඥා. සංඥා සම්පූර්ණයෙන්ම නැති දෙයක්වත් නෙවෙයි. මොකද්දෝ සංඥාවේ සිද්ධියක් සිද්ධ වෙනවනේ. කොහොමනම් ඔය කියන්නේ මනසට ආනාපානේ ජීවණක් ලබන්න පුළුවන්. ධ්‍යාන ලබන්න හෝ පුළුවන්. භාවනා ඉදිරියක් තියෙනවා. මෙන්න මේකට කියන ඕලාරික ආනාපානේ සුකුම භාවයටපත් උනායි කියන. මේ සුකුම භාවයටපත් වෙනකොට මේ සංඥාව මේ විදියට විභූත වේගන යනකොට නිත්‍ය අදහසක් කියනවා. සුඛ අදහසක් කියනවා. ආත්ම ආදාතය චේකනට පේන්නේ මම නැති වුණා. උෂ්ම ටික නැති වුණා, පණ නැති වුණා. දැන් නම් විදහාට දුවගෙන ගිහිල්ලා දැන් කර්මස්ථානාචාරවරය හම් වෙන්න මොකද්ද මට වේගන යනවා. අර Tamanda තියෙන ආත්ම දෘෂ්ටිය නැත්නම් මේ හුස්ම මත රඳාගෙන ඒක පදනම් කරගෙන ගිය මේ කුඤ්ඤේ ගහලා තියෙන තලස්ම එන්නේ එන්නේ එන්නේ හෙල්ලුම් ගන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට බය පහළ වෙනවා. පටන් ගන්නකොට එපාකම් පහළ වෙනවා. පටන් ගන්නකොට ඉන්දින් හිතුන් නැතුව යනවා. තම සර්වඥාන්සේ මේ කියලා තියෙන දේ දන්නවනම් නසඤ්ඤ සංජී, නවිසඤ්ඤ සංජී, නෝපිය සංජී, නවිභෝති සංජී කියන එක තේරුම් ගත්තනම් අටුගාන ඒ පුතිරට තේරෙන පටන් ගන්න පුළුවන් භාවනා කරපු නිසා සති සම්පජඤ්ඤයෙන් සති සමාධින් වැඩෙනකොට ආනාපානයේ සුඛ දුක්ඛ දෙක එමත් ආනාපානයේ වින්දනය ආනාපානයේ වේදනාව පවා අමුතු තාලයකටයි අපි හංගෙන්නේ අපි සංඥාව ගන්න හඳුනා ගන්න ආන්නේ අඳුනා ගැනීම පටන් ගත්ත ගොරෝසු තැන ඉඳලා සුඛම භාවයටපත් වෙනකන් අතරක් නොතබ අඛණ්ඩ සතියෙන් හිටියා නම් අදිශීල ගුරුලා වයින් දෙයක් නෑ තමන්න තේරෙනවා මම පටන් ගත්තේ දන්න තැනකින් දැන් ක්‍රමයෙන් නොදන්න තැනට යනවා මෙතනදී ඇත්තටම සහලවන ගතිය එනවා ඒ තමයි සීලේ දුර්වලකම කියලා කියන්නේ සුපසිද්ධිත සීලයක් නෑ බුදුන් ධර්මයට පූජා කරපු කයක් ජීවිතයක් නැහැ. එතකොට කුලප් වෙනවා. නමුත් අපි දවස් දෙකක් ඔය කොච්චර සීල් තිබුණත් කොච්චර සීල් සමාධි මේ මේ බුද්ධ ධම්ම සංගයදව සහලවන එක නම් සහලවනවා. නමුත් එතකොට මේ බණ අහලා අර බණ අහන්න අහන්න පොද වැස්ස වගේ පළපත ගොයමට දන්න කෙනෙක් කිව්වොත් භාවනා හරියනවා නම් ඔන්නෝක කලාතුරකින් මේ භව්‍ය භාවයේ පෙන්වීමක සියුම් වෙයි. අන්නේ සිව් වෙච්චලාට තවත් සීලය අධිෂ්ඨාන කරන තවත් බුද්ධ ධම්ම සංඝ අධිෂ්ඨාන කරන ආනාපානයටම ප්‍රේම කරන්න ආනාපානයම අදාන්න ආනාපානී සදා පිටවන්නේ කිය ඒ පුත්කලට දැන් සිද්ධ වෙනවා මේ සුඛම අවස්ථාවේදී සුඛමතර තත්වයට යන ඉතින් ගියාට පස්සේ ඒ පුත්කල අත්ෙන්දි නම් කොහොම හරි සාකච්ඡා කරලා හේතු ගන්න පුළුවන් දැන් නම් කියන ආනාපාන ඇත්තෙම නැහැ කියන ඉතින් අටුවාව කියන එහෙම කෙනාට මෙන්න මේ පස්කොලේ පරීක්ෂා කරලා බලන්න නැති වෙනවා නම් මෙන්න මේ පස් වලින් එක ඉන්න ඕන. මොකද්ද? මව් ගැබේ හෘදවත්ව වැඩ කරන්නේ නැති කාලේ නම් ආනාපානේ නෑ. අම්මගේ ලේ උරින්නේ ඔක්සිජන් ගන්න. හුස්ම ගන්න ඉලක් නෑනේ. ඒ නිසා මේ පිනාලු වැඩ කරන්නේ අයනම් මව් ගැබේද ඉන්නේ කියලා පොඩ්ඩක් හිතනම කල්පනා කරන්න. ඒක වෙන්න සමාජයට බලනවා. මේ මව් ගැබේ හිටියනම් ඇස් යටට වකුප්පේ. තරෙන්න පුළුවන් නම් කල්පනා කරන්න පුළුවන් නම් එතකොටම තේරෙනවා නෑ එහෙම දෙයක් නෙවෙයි මව ගැබේ නෙවෙයි. එන්තන් දීයට ඉර වෙලා ඉන්නකොට හුස්ම ගන්නෙත් නෑ. එහෙම තක්කු මුක්කද්ද කියලා බලන්න. එහෙම නැත්නම් චතුර්ථ ධානයේදී හුස්ම රැල්ල සම්පූර්ණ සමතේකටපත් වෙනවා එතනද කියලා බලන්න කියනවා. එහෙම නැත්නම් කියනවා නිරෝධ සමාපත්තියද කියලා. එහෙම නැත්නම් මැරලා කියනවා. ඔන්න පස්පොලේ තමයි හුස්ම නැති වෙන්නේ. නමුත් මේවා කල්පනා කරන්න පටන් ගන්නසුත් වෙනවා. හුස්ම නැතිවීම නෙවෙයි හිතුවලා තියෙන්නේ මේ සංඥාව නසඤ්ඤ සංඤී නෝපිය සංඤී නවිබෝධ සංඤී නෝ මෙන්න විසඤ්ඤ සංඤී. ඔය හතරටම නැති තැනකට සංඥාව දැන් ගෙනියනවා අපි. ඔතින්ද යනකොට තමයි සාලවන්නේ. ඔතෙන් තමයි පාළු ගතිය. ඔතෙන් තමයි ඒකාකාරී ගතිය. ඔතෙන් තමයි ඉන්න බැරි ගතිය. ධාඩිය දානවා, කලාන්තය දෙන්න වගේ හැදෙනවා. නානා ප්‍රවිදියට අඩු ගන්න මේ කාම ලෝකේ ඉක්මන රූප ලෝකෙට යන්න පුදුමාකාර සාලවන දෙද රෝග මතුවේ. නැවට ගියාම මුහුදුණ ගත්තා වගේ. වාහන වල යනකොට වමනේ කරන් දෙන්නා වගේ. ආදන්තර උස ගන්නකොට වමනේ බෑග් එක කිල්ලනවා වගේ. එන්නවම. ඒකට අපි කලින් සාකච්ඡා කරලා සර්වචනන්ත පෙන්නලා මේ කාම ලෝකේ ඉක්මන රූප ලෝකයට යන්න ගියාම මේ තරමටම මේ සංඥා පිළිබඳව ලොකු තුනී වීමක් සිද්ධ වෙනවා. මෙතෙන් ගියාම කියා ගන්න බෑ. සතහන් නෑ ආකාර නෑ. වචනකින් කියන්න බෑ. හැබැයි සති සමාධි දෙක තියෙන කෙනාට නම් හොඳටම දන්නවා දන්න තැන ඉඳලා මම මෙතෙන්ට ඊයේත් ආව මගදී මං හෙල්ලුම් කෑවා. අද මං ඊට වැඩිය ගියා. ආදි වශයෙන් මේක තමයි කවදාකවත් සංසාරේ නොගිය ගමන බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා දක්සපු බැස්සිල්ල කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්. ඕක නම් බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා ඊට විචින්නාදලත් ওই බැස්සිල්ල බක්කවදී. නමුත් පිම්බී මෑකලියෙන් බලන සුද්ධ විපස්සනා යෝගාවචරය අපි ගනිමු. ඒ පුද්ගලයාට වගේ මුලින් සමත සමාධියක් ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයා නාම රූප දෙකට කඩනවා. ඒ බලන්න අත්දකින්න පුළුවන් කොටහ මේ තමයි පිම්බෙන අවස්ථාව මේ තමයි පිම්බීම වෙන එක නිහිත. පිම්බෙන අවස්ථාව කියල කියන්නේ වායෝ පොට්ටබ්බදාතු රූප. පිම්බීම බලන හිත කියලා කියන්නේ නාම. එසම පිම්බෙන වාරයක් පාසා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනව නැහැ. ඒ මෙනෙහි කරමින් ඉන්නකොට පිම්බීම කඩ කඩ වෙලා යනවනම් කඩ කඩ කරලා මෙනෙහි කරනවා නම් නැත්නම් වේග කිරීමෙන් ඊට කර්මන්නේ කරමින් මෙනෙහි කරනවා නම් ඒ පුදුලට තේරෙන පටන් අර ගන්නවා ඒ පිම්බීමක් ඇතුළත පිම්බීම රාශියක් තියෙනවා. මේව සංසිද්ධිලා. සංසිද්ධිනා නෙවෙයි දැන් සිද්ධෙන පිම්බීම තන්නේ කර තන්නේ ආතති බර තත්වයකට එනවා. ඇයිලට ඕනේ හැකිලින් පටන් ගන්න. ඒකත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගැස්සි ගැස්සි ගැස්සි ගැටි හෝ තරංගමාලා නගමින් හෝ පුපුරු ගතමින් හෝ ක්‍රමයෙන් පෙම්බීම සිද්ධ හැකීම සිද්ධ වෙනකොට ඒකත් හොඳට සමීපව නිස්සර දීලා සාදරව බලන්න හිටියොත් ඒ පිම්බීම කායික නැත්නම් රූප ධර්ම ක්‍රියාවලිය එහෙම වෙන්න නම් අර මෙනෙහි කරන හිත එතනම බලාගෙන ඉන්න ඕනේ. ඒ රූප ධර්මය එතන එතන වාර්තා වෙන්නේ නාම ධර්මයෙන්මයි. නාම ධර්ම යම් විදිහකට අන්‍ය විහිිත නම් කවදාකවත් අර රූප ධර්මයේ දකින්න හම් වෙන්නේ නැහැ. ඒ අතරමැද කඩතුළු විදිනවා. සතියේ බාල වීම සිද්ධ වෙනවා. අඛණ්ඩ භාවයේ නැතු වෙනවා. එහෙමනම් Tamanට සපේලා උත්තර දී ගන්න බැරි වෙනවා. නමුත් තින්දි මෑකිලිම ආදරෝ බලන්න හිතියෝ මේක අතර අර ආනාපානය සුකුම தත්ත්වයටපත් වෙන්න සමත විපස්සනා සමත භාවනාදී යම් ආකාරයකට අපි චිත්‍ර ක්‍රමයක් කරනවාද ඒ වගේ තමයි නාම රූප දෙක අහු වුණා නම් ධර්මයාගේ පිම්බෙන වාරය සහ හැකිලීම් වාර දෙක අතර ඇති වෙනස බොහෝ වෙලා පිම්බීම හැකිලීම බලා ඉන්නකොට ක්‍රමයෙන් සම තත්ත්වයට එන්න පටන් ගන්නවා. කල පිම්බීම කියලා කියන්නේ ආතතිය වැඩි වීමක් හැකිලීම කියලා කියන්නේ ආතතිය අඩු වීමක්. පිම්බීම කියන්නේ ඉස්සරහට යෑම හැකිලීම කියන්නේ පස්සට යෑම. ඉන්දීම කියන්නේ උඩට යෑමක්, හැකීම කියන්නේ පාලට යෑමක් ආදී වශයෙන් දැකපොදී අන්තිමට හුදු චලනයක් බවටපත් වෙනවා. චලනයේදී නෑ ඉස්සරහටද පස්සටද පුපුරු ගසන ගතිය නෑ ඉස්සරහටද පස්සටද පිම්බීම දැක්කේ. හැබැයි හොඳටම දන්නවා දැන් අරමුණේ හිත තියෙන්නේ. නමුත් සංඥාවට මොකද වෙන්නේ? සංඥාව පච වෙනවා. සංඥාව නිලීන වෙනවා. අඳුරා ගන්න බැරි දැනටපත් වෙනවා. පිම්බීම හැකිලිම තියෙනවා ඒක හුදු චලනයක් පමණයි. අර පිම්බෙන වාරේ පළුව ක්‍රියාවලිය හැකිලෙන වාරේ පළුව වෙන් කරගන්න බැරි විදිහට මේ මේ සංඥාව දුර වේගන එනකොට අර ආනාපාන සුකුම භාවයටපත් වෙනකොට කලබල වෙන්න ඇතේම යෝගාවචරය තමයි මම දැන් පිම්බීමේ හැකිලිම හිත පිට ගිහිල්ලාද නිින්දට වැටිලාද කල්පනාවකට ආදි වශයෙන් අර පිම්බීමේ හැකිලිමේ සටහන් ආකාර හැලෙන්න හැලෙන්න සංගී ගාගෙන මිනිහා යුරේ කියන වැලක් අහක් කොලයක් අල්ලන්න නම් ඒකත් ගලවගෙන ඇද්දගෙන යනවා වගේ. මහා බයක තත්ත්වයකටපත් වෙනවා. අසරණ තත්ත්වයකටපත් වෙනවා. නසඤ්ඤ සංඤේන විභූත සංඤේනෝ පිය සංඤේන විසඤ්ඤ සංඤේ විභූත සංඤේ කියන විදිහට Taman දන්නවනම් මේ සංඥාවේ බොඳවීම සංඥාවේ නිලීන වීම සංඥාවේ පචවීමක් මේ හිද්ද වෙන්නේ කියලා අපි හිතා ගන්න පුළුවන් මෙන්න මෙතනදී නම් අතිමාන ගති නැති වෙන්නේ මම ආයනේ නැති වෙන සක්කාය දිට නැතිව භාවනාවන යන මෙතනදී නම් ඔය වීරිය තිබිලා බෑ වීරත්වය අවශ්‍යයි මොකද්ද වීරත්වය කාය ජීවිත নিরপেক্ষ වෙන්න කාය ජීවිත নিরপেক্ষ නම් පමණක් ඒ පුද්ගලගේ ශ්‍රද්ධාව වැඩේ ඔන්න වීරිය වැඩේ ඔන්න සතිය වැඩේ ඔන්න සමාධි වැඩන ඔන්න ඔකට කියන ප්‍රශ්නාව. නිකන් තටමන එක නෙමෙයි ප්‍රශ්නේ. මේ නාම රූප දෙක අල්ලගෙන හොඳට බලාගෙන ඉන්නකොට රූප ධර්මයාගේ විභෝතියක්. ඒක නිකන් දිය සායන් චිත්‍රයකට වතුර ගැහුවා වගේ මායා මදියාදාවල් මායින් හදලා යන වෙලාවක් එනවා. අස්සන්ද වැල්ලෙන් හදලා තිබුණු කොට නැගිලා සුණු විසුණු වෙලා ගියා වගේ. අස්සන්ද මූදෙන් පෙරලගෙන ආපු වැල රැල්ල සැලකිටිය ගලක් වැල්ල සුණක් දුලේ වෙලා ගියා වගේ. ආනේ දුරුල වෙලා යන වෙලාවේදී මේ සංඥාවට මේ මොකද වෙන්නේ? අධිසමාජයේ මුකුත් වෙන්නේ නැහැ. ඒකාන්ත වර්ධනයක් තියෙනවා. සංඥාව වෙන මේ විදිහට නිලීන වීමක්, පච වීමක් සිද්ධ වෙනකොට යෝගාවචරයට තියෙනවා කොන්දක්. සද්ධාවෙන් ඇති වෙච්ච කොන්දක්, වීර්යයෙන් ඇති වෙච්ච කොන්දක්, සතියෙන් ඇති වෙච්ච කොන්දක්, සමාධියෙන් ඇති වෙච්ච කොන්දක්, ප්‍රඥාවක් ඒ බුදුන් තේරෙන්න පටන් ගන්නවා ජයග්‍රහී බව. ඊම නැත්තම් ඇති වෙන පරාජිත බවක්, සම්මලිකමක්, ඒකාකාරකමක්, මේ මොකද්ද පාළු ගතියක්. නමුත් දැන් මේ සතුටත් එක්කයි වැඩ කරන්නේ මානාතිමාන ගලවලා යන වෙලාවක් කියලා. මේ ඇත්තටම බරපතල වැඩකට බහැලා නෙවෙයි. මේ සාමාන්‍ය නාම රූප දෙකේ රූප ධර්මයාගේ කතං සමේතස විභෝති රූපං යම් ආකාරයකට කටයුතු කෙරුවොත් ස්වාමීන් වහන්සේ මේ රූපය ඉක්මවන්න පුළුවන් වෙන්නේ සර්වඥාන්දිකන ආශේවත භාවිත බහුලී කරොත ඔබ ආශ්‍රය කරපං ඔබ භාවිත කරපං ඔබ බහුලීකත කරපං කරනකොට රූපයගේ තියෙන ওই සුන්දරත්වය නැති වෙනවා මම නැති වෙනකොට දුවන්න එපා මන්තරේ මතුනකොට යකා පරලවිගෙන එනකොට යකපුව එතකොට දුවනවනම් ඒ මන්ත්‍රය හරියන්නේ නැහැ. මන්ත්‍රය හරිනම් පරල වෙන්න ඕනේ. ඒ වගේ තමයි මේ විපස්සනාව හරිනම් රූපයගේ විභූතියක් එනවා. ක්‍රමක්‍රමී. එනකොට දැනගන්න ඕනේ සති සමාධි තියෙනවනම් එච්චරයි මට ධරණ, එච්චරයි මට පිළිහිට. නමුත් සංඥාවනම් දැන් බොද වෙනවා. ආනෝතින් ගිහිල්ලා මෙන්න මේ தත්වයේදී නාම රූප පරිච්ඡේද ඥානයේම බොහෝ වෙලා හිටියොත් තමයි අතිමාන මාන වලින් තොරව දික්ටි වලින් තොරව ඒ පුද්ගලයාට මේ සෑම සිද්ධියකටම දැන් මෙතන ආනවා පියා කුතෝ පරෝතා පියානු ලෝකේ ප්‍රිය භාවයට හේතුව මොකක්ද ඡන්දේ ඡන්දේට හේතුව මොකක්ද ආතාසාව මේ බුදුහාමුදුරුවෝ මේ තරම් දැක්කේ මොකද ඒක එක සැරයක් දැකලා මේකට මූල ධර්ම නැත්තම් මේ දර්ශන පහල කරන්න කියන ලක්ෂ කෝටි වාරයක් බැලුවා බලනකොට බලනකොට මේකට හේතුව මේකයි මේකට හේතුව මේකයි මේකට හේතුව මේකයි ඔක තමයි තේරවාදී අන්නේ වගේ නාම රූප දෙක පිළිබඳව හොඳට මුණට මුණ දාලා වගේ අරමුණ තියාගෙන බලන ඉන්නකොට මේ නාමයකට හේතුවක් තියෙනවා. මේ රූපයටත් හේතුවක් තියෙනවා. ඉතර දිනුන අ හේතු රාග දෝෂ මොහ. දැන් තණ්හාමාන දුක්ති රාග දෝෂ මොහ වලට ඉඳ නෑ මොකද අරමුණට මුණ දාලා තියෙන්නේ අති සමාධි තියෙනවා. මේක බලාගෙන ඉන්නකොට මේවට හේතුත් සහිතව මේ தත්ත්වේ පේන්න පටන් අර ගන්නකොට අර ඉස්සල්ලා පින්දීම කියාපේක පිම්බීම ඇතුළේ පිම්බීම දරගන්න හිත සහ වායු පොට්ටබ්බ ධාතු වල ඕන නාම රූප දෙක. ඊගාට මේ නාමයට හේතු වෙන රූප වැරපේ. මේ රූපේ හේතු වෙන ආස්වාද ප්‍රසවාස ආදී වශයෙන් අර පිම්බීම ඇතුළත හතරක් අඩුවානේ කඩලා පෙන්නේ. මහා කළු වලට කුළු කලේ කුළු කරකට කුළු කරනකොට කුඩු කුඩු යන අතේ නාම රූප කෙනවට දෙකට කඩා ගන්නවා. හේතුකාරය කියනකොට තවත් දෙකට දෙකට කරනකොට අඩු ගානේ හතරකට යනකොට තීරෙන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා වගේ ගාණ්ඩ ඝනතර වශයෙන් ඒකක වශයෙන් පවතිනා වූ පිම්බීමක් නෑ පිම්බීම් ක්‍රියාවලියක් තියෙනවා. ඉතිජානික රාශියක ප්‍රවත්මක් කියන්නේ ආනෙක දකින්න කෙනාට අඳපු ගේ කඩාන වැටෙනකොට දැනගන්න එපා කවදා හරි මේ කැඩෙනවමයි කියලා. ආන්නේ මිනිහ අලුත් ගෙවල් හදන්න යන්නේ නැතුව වාගේ තේරෙන්න පටන් අර ගන්නවා මේකට තමයි මේ අනිත්‍ය භාවය කියන්නේ. ඝන සංඥාවෙන් කියනකොට නම් ඕක අරඬු උපතිල තැම්පත් කර ගන්න තරම් දෙයක් තියෙනවා. පිම්බීම කියලා. නමුත් ඒක නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් බලනකොට හැම තැනම බොල් වෙච්ච හැම තැනම දිරච්ච කෝම්බයක් විතරයි. වීෝ කාබුලි කැලක් වගේ. ඕකේ රකින්න දෙයක් නැහැ. ඕකේ නිමිත්ත ගන්න දෙයක්වත් නැහැ. නමුත් ඒක පවතින ওই චිත්තක්ෂණේ පවතී. තදංග වශයෙන් තමයි පවතින ඊගා චිත්තක්ෂණේ ආයෙ පිම්බීම පේන්නේ. ආය හැකලින් පෙන්නන සති සමාධිය ඉල වෙලා අර සංඥාව විභූත වේගන සංඥාව දුර්වල වෙලා රූප ධර්මයන් සමතේකටපත් වුණා නම් ආයත් ඕනම චිත්තක්ෂණේ යෝගාවචර තියෙනවා මේ එකලස හරිය ගම මේකේ පවතින අනිත්‍ය භාවය පමණයි. එනිසා අරමුණු මාරු කරන්න කරන්න ගන්න සංඥාව තද වෙනවා එකම අරමුණේ ඇතුළට බහින්න බහින්න බහින්න ඒකේ නාම රූප පත්‍ය ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය අනිත්‍ය දුක්ඛනා ඒක නිසා සාමාන්‍ය ගොඩේ කතාවෙන් කියන්නේ වැස්ස වෙලාවට පියාඹන කුරුල්ලා තෙමිලා නැිනොයි. ඌ ඉන්නත්ෙම ඉන්න ඕනේ. එතකොට පිටපොත්ත විතරයි තෙමින්නේ, ගතු ගදා ගාපුවම වැස්සෙන් පස්සේ යන්න පුළුවන්. මේ කාම ලෝකය කියලා කියන්නේ මේ තෙමිච්ච කුරුල්ලා වැස්සෙම පියාඹන්න හදන වගේ ඇතුළට යන කම්ම තෙමනවා. නිසා ගත්ත අරමුණ බොහෝ වෙලා භාවනා කරනවා නම් විපස්සනා වශයෙන් මේ සංඥාවේ මේ කොටිම කියනවනම් සටහන් සහ ආකාර ගැළවී යන ආකාරය විපස්සනාට සූදානම් වෙනකොටම සිද්ධ වෙනවා. මේ සම්මතන ඥානෙදිම සිද්ධ වෙනවා. මෙතෙන්ද යනකොටම මේ යෝගාවචරය ප්‍රශ්න කරන්න පටන් ගන්නවා සම්මුඛ පරීක්ෂෙන් අරගෙන මේ රැකියාව දෙන්න සුදුසුද කියලා. ඉස්සරහට යන්න හදන දැන් මේකම විශේෂණය කරගෙන මෙන්න ඔබට වෙනදී බොහොඳට බැලුවොත් ඒ රූපේ රූපණ ගති නැති වෙනවා. ඒක බලාගෙන ඉන්න හිතත් උපුරු පුරු ගන්න පටන් ගන්නවා. නමුත් මේ සති සමාධි දෙක තියෙනවා. ලෑල්ලට වෙදි කියලා පුරුදු කරපු මනුස්සයර කියන දැන් සතා පිම්මේ ඉන්නේ. පිම්මට මෙරිට යන්න. ඒත් එන්නේ හරියි. ඒක හරි සෙල්ලක්කාරයි හැබැයි. හැබැයි වර්ධිනව වැඩි. මේ වගේ මේ වේග ක්‍රියාවලිය දැකලා ඒ වේග ක්‍රියාවලියේ සති සමාධි පිහිටවන්න පටන් ගන්නවා නම් ඒ සම්මත ඥානෙදි ඔක තමයි පරීක්ෂා කරන්නේ. තාම අපි කියන විපස්සනාට සූදානම් කරනවා. මේක හරි හොඳයි මම ලෑස්ති මට මේ කලාප වශයෙන් රික්ත වශයෙන් කැටිති වශයෙන් අනිත්‍ය කණාත්ම යන්තම් බේන මම ඉදිරියට යන්න කැමැතියි ඒ කියන්නේ චිත්ත විසුද්ධිය ආදී දේවල් සුද්ධ කරගෙන සැක සංකා නැතුව යෝගාවචරය පුදාන්න කැමති නම් කාය ජීවිත নিরপেক্ষව එහෙමනම් පමණයි ඒ පුද්ගලයාට මේ මේ ඉලියබ්බේ ඥානේ තරුණ අවස්ථාව දැක ගන්න පුළුවන්. ඒකදී වෙන්නේ මොකද්ද? අර සම්මසන ඥානදී පෙන්වාට වඩා සම්පූර්ණ සංඥාව ගලවලම දානවා. නාම දෝයන්න බෑ රූප දෝයන්න බෑ ශීඝ්‍රයේ වේගයෙන් බම්බර චක්‍රය වගේ කරකැවෙන්න පටන් ගන්නවා. වේග වෙන්න පටන් ගන්නවා. ඒතර යෝගාවචරයට අඩුම ගාණ කරන නම් සම්මතන ඥානට ප්‍රවිෂ්ඨ වෙන තැනදිමත් ඔය මෙනෙහි කිරීම හැලෙනවා. හලන්න වෙනවා. මොකද හේතුව සටහන් ආකාරය හැලෙනවා. ඝනේ తాවකාලික බිඳෙනවා. නමුත් සති සමාධි කැඩීමක් වෙන්නේ නැහැ. මේ විදිහට ඉඳලා උද්‍යප්පේ ඥානෙට ගියා නම් ඒ පුද්ගලයාට ඒක විනෝදාංශයක් වෙනවා. එතකොට දිගින් දිගටම මේ වේගයෙන් ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම ඒ වාගේ ශීඝ්‍ර ඇතිවීම නැතිවීම දෙක පේන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ උද්‍යප්පේ ඥානෙට ගියාට පස්සේ ඒ පුද්ගලයා ඇත්තටම විපස්සනාට බැසගත්තා වෙනවා. ආ මේ විදිහට විපස්සනාට ගියා නම් ඒවං සමේතස්ස විපෝති රූපං සංඥා නිදානානි ප්‍රපංච සංකා උන්ට ප්‍රපංච නැහැ. යප්ඥාණයෙන් එහාට ප්‍රපංච නැහැ. ප්‍රපංච එන්නේ උද්‍යපඥාන කැඩිච්ච වෙලාවට. හදන්න වශයෙන් හෝ නිබ්බුතිය සාක්ෂාත් කරනවා නම් ප්‍රපංච එන්නේ. ප්‍රපංච එන්නේ නැත්නම් භාවනා කරනවා නෙමෙයි භාවනා කෙරෙනවා. අරමුණින් වමනායෙන්වත් හිත වෙන් කරගන්න බැරි වෙනවා. නමුත් මේකේ තියෙන తాවකාලික භාවනද වරින් වර තර්ක සංඥාට වෙනවා. තර්ක වරින් වර විපස්සනා සංඥාට වැඩිනවා. මේ මේ විදිහට දිගට යන්න නම් අර මුලින් අධිගතකට අර ශක්තිමත් පාර දිගේ ඒවතර දිගටම සතිය සමාධිය යුක්ත බුද්ධාදී ක්‍රමෙන් අදාගෙන දිගට ගියොත් අඩුමාන මේ උද්‍යප්පේ ඥානේ බලවමටවට පස් කරගත්තොත් ඒ මනුස්සයා නම් කියන්නේ නැහැ මේ නීව සංඥානා සංඥායතන මේ බුදුහාමර මෙතන සඳහන් කරේ. ඊගාගාත දෙකේක බොහොම ලස්සන විස්තර වෙනවා. නමුත් අද අපිට සමාර්ථ මාතෘකාට අදාළක් නැහැ. යෝගෙම අපිට කාලයක් මේ වෙලාවට බාධා කරන නිසා අපි මතක තියාගනිමු මේ ක්‍රම දෙකේදීම සමතේදි විපස්සනාවේදී රූපයගේ ගෙවා දැමීමක් සිද්ධ වෙනවා සමතේදි කියන්නේ කාම ලෝකයේ ගෙවා දැමලා රූප ලෝකයට යන මට්ටමට රූපය ගෙවා දැමීමයි නැත්නම් අරූප ලෝකයට යන එකයි විපස්සනාවේදී මේ පිමි තුනම එක සැරේ පණින්න පුළුවන් සමහර වාරකෙන් පුරුදු කරලා පයින් වැඩියක් ගන්න මේකෙමුත් පුළුවන්. ඒක නිසා මේ දෙකෙන් වඩා සෙල්ලක්කාර ක්‍රමේ නම් පස්සේ ක්‍රමේ හැබැයි හරියන ආඩු. ඒ නිසා ඒක කියන දුක්ඛ ප්‍රතිපදා කියලා. නමුත් මේ රැස්ලා ඉන්න පිළිස මේ ක්‍රම දෙකම බොහොම ජයට අදහන පිළිකක්. ඒ නිසා අපි වර්ග කරන්න නරකයි අර ක්‍රමයේද මේ ක්‍රමයේද කියලා අපිට අවශ්‍ය කරලා තියෙන කොයි ක්‍රමයක හෝ මේ සංඥාවගේ සම්පූර්ණ විභූතියත් එක්ක රූපයාගේ විභූතිය ඇති කරලා ඊට පස්සේ ඒක නෑ තාතාසාස ඊට පස්සේ නැයක ඡන්ද ඊට පස්සේ නැයක ප්‍රිය භාවය ඊට පස්සේ කියන්නේ මානාත්මය ඉතින් මේ මානිනති කරන ආත්මාර්ගයට මේ යන්න ඕනේ මේකෙන් පවා මේක කරන්න පුළුවන් නම් අන්න බුද්ධහගේ උත්තරමන් වාසලාගේ ධර්මයේ ආදි කල්යාණ මධ්‍යී කල්යාණ පරියෝසాన කල්යාණ කියන විදිහට කොතනක් කල්යාණයි අහන ඉන්න කොටත් ඇති වෙනවා මොකද තමන් පොඩ්ඩ පොඩ්ඩ අත්දකලා තියෙන නිසා ඒ නිසා මේ අහපු දේවල් අත්දැකීම් වලට පන්නරයක් වේවා අත්දැකීම් මේ ආන දේවල් වලට ආලෝකයක් වේවා. මේ කරගෙන මේ ගත කරන වස් කාලය තුල තම තමන්ට ප්‍රාර්ථනා කරනයේ තමන්ගේ අරමුණු තුලින්ම කලා විවාද නැති අතිමාන වලින් තොර ඒ කර්ණීමිත සූත්‍රය සඳහන් කරන ඒ අත්තු කුසලයේ සාදා ගැනීමට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිස්සක්ම දේශනාව මෙතෙන් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. විනාඩි 8ක්ම දීලා බලනවා මේ අන්තිමවල ලාගෙන ජීවන ජීවන සතුරාය සමාප්ත කරනවා අන්තිමවල තියෙනවා කියලා බණින කරන දේවල් තියෙනවා මේ සතුරාය සමාප්ත වෙනවා දැන් දැන් දැන් දැන් තේරුන්නේ ප්‍රශ්නේ තේරුන්නේ ආනාපානසති වදන කෙනාට ඉන්නේ බලන කෙනාට මේ මේ දෙක දෙන්නේ අපි යොදාගන්න ඉතියා. ඒකට ආනාපානිය විතරක්ම අරගත්තොත් ප්‍රශ්නට උත්තරේ තියෙනවා. ආනාපානිය ඇතුළතම විපස්සනා කරනකොට සමත කරන්නේ. ඒකදී සාමාන්‍ය ධර්මචනන්ද කොම ආරක්ෂාකාරී පියවරක් වශයෙන් දෙලා තියෙන ආනාපානිය සමතේ බයි. පහල උත්සාහ කරලා පුළුවන් තරම් සමතෙන් ගිල විපස්සනාට දාන්න. විපස්සනාට දාන්න නම් උපචාර මට්ටමින් පුළුවන්, ප්‍රථම ධානය පුළුවන්, අත්ව සමාපත්තිය පුළුවන් ඕන තැනක පුළුවන්. දැන් උපාසක මාත්‍ය අහන්නේ කොතෙන් යනකම් සමතේද කොහොමද විපස්සනා කරන්නේ? ඒකනේ ප්‍රශ්න වෙන්නේ ඉන්දිය හැකීම ඒකත් අපි ආනාපාන විපස්සනා කියන එක සුද්ධ විමීම හැකීම කියලා අපි පස්සේ අරකට මේක ආරෝපණය කරගන්නවා ඒක ඒ නිසා ආනාපානෙදී යනකොට යම් කිසි කෙනෙකුට පුළුවන් නම් උපචාර සමාධියට යන්න ඒ කියන්නේ ආනාපානෙ මූණට මූණ දාගෙන ඉන්නවා හුලං රැල්ලෙම පරිණාමය දකින්න හුලං රැල්ලේ පරිණාමය දකින්නවා නම් පුළුවන් තරම් උදව් කරන්න ඕනේ නිෂ්කලංක ඒකේ කිලෝරටම යන්න එක්ක උපචාර සමාධිය කියලා අත්වනවා කියලා ධ්‍යාන ලබන්නේ නැතු හිතමු අපි යම් ප්‍රමාණයක හුස්ම රැල්ල සියුම්ුණාට පස්සේ ආට මේ මේ ඒක කියන කම්පන චංචල ගතිය, තද උණුසුම් ගතිය, සීතල ගතිය වගේ ධාතු ගුණ පේන්න පටන් ගත්තොත් වායෝ ධාතුවේ තියෙන වායෝ පොට්ටප ධාතුව කියන කියන්නේ ඇවිල්ල වදින දෙන්නේ. දැන් ඒකේ ගුණ රටාවක් තියෙනවා. ඒක රස බලන්න ගන්නවා. යම් ප්‍රමාණයක සමාධිවත් වෙලා ධාතු මනසිකාරයේ පැත්තට යනවා නම් ඒකෙන් තේරුම් ගන්න දෙන්නේ මේ මේ පුද්ගලයාගේ පොඩ්ඩ සමාධියක් කියන විපස්සනා නඹරුවක් තියෙනවා. ඊට පස්සේ ආර කියන්නේ සිද්ධ වෙන්නේ ඉන්දීමේ ඇතිවීම දෙක බලන බලන තැන ඉඳගෙන එක තැනක ඉඳගෙන බලන්නේ එතන ඇති වෙන රස වෙනසක් ඇති කරනවා කම්පන චන්දර ගැටි උණුසුම් සිටිල් ගැටි ආදී ධාතු ගුණ පේනවා ධාතු ගුණ පේන පටන් අර ගන්නවා නම් ඉබේම ඊට පස්සේ දෙයක් කරන්න දෙයක් නැහැ ධාතු ගුණ දිගේ ධාතු මනසිකාට කියන්නේ විපස්සනාට හැරෙනවා උලන් ගල්ල දිගේ ඒ ගුණාගුණ බැලිලක් නැසෝ හුස්ම දැල්ල සංසිද්ධ වෙන සංසිද්ධ මියනවා නම් දිගටම සමතේට වැටෙනවා ඉම්බිනේක එන්නේ පණන් ගන්න වෙලාවේ ධාතු ගුණම පමණයි. ඒක නෑ සංසිද්ධීමක් කරක දෙයක් නෑ. සමතරමුණක් නෑ. සම්මතයක් ගන්න බෑ පින්දි වැටලි මේක තියෙනම විපස්සනාවට සංස්කාරමයි ආරම්භ වෙන්නේ. ආනාපානෙ සම්මතය ගන්න පුළුවන් සංස්කාර කොටස ගන්න පුළුවන්. සමහරවිට ආනාපානෙ පටන් ගන්නකොටම සංස්කාරයක් වෙනවා. පින්දි වැටලි වගේ. ඊයත් කියන ආනාපානෙ අහුවෙන්නේ නෑ. ඒ කියන්නේ ආනාපානෙ අහුවෙන්නේ නැතු වෙනවා. පටන් ගන්න වෙලාවෙදී හුස්ම දිහා බලන්නේ නැහැ. යා ඇතුළෙන් පිටේ මේ සීතල බව බලන තරම් සීතලකමත් නැහැ. යාට පේන්නේ මේකේ පිපිරි පිපිරි පිපිරි පිපිරි යන. ඇතුළේ නැත් එකයි පිටේ නැත් එකයි. ඒකට කියන එහෙම ප්‍රිවිමෙන්ට් එකයි. මහසීසාට ඔය අපහසුතාවට පස්සේ ඇත්තටම මුල් පොත සම්පූර්ණ ඉඳලා තියෙන පිම්බීමක් ආනපාන. තුන්වෙනි සංස්කරණය තමයි පිම්බීමක් කියන කියන මාතෘකාව දාලා තියෙන්නේ. ඉස්ලාම කිවි ආනපාන කියන්නේ පිම්බීමක් කියන. තාම ලංකාවේ උගෝදෙනෙක් කමට අන්තර ගන්න ආවම කියන්නේ මොකද්ද කරන්න බෑ ආනපාන. කොහෙද ඒක කියන්නේ උදේ. ඉදිරියටම ගැහුවට පස්සේ තමයි යෝග සුද්ධ වෙන්නේ. ඒ නැති මාදී වැරද්ද පරිණන්න ඉන්දි වැටේ භාවනා වෙන ආනාපාන කියලා. ඇත්තටම බලනකොට දෙකේ කිසි වෙනසක් නැහැ. ආනාපානෙ පින්නේ මේ විපස්සනාට යන්න පුළුවන් සමථ යන්න පුළුවන්. අනුසංගයක සිට යන මාර්ග දෙකකට ආනාපානෙ දෙකටම යන්න පුළුවන් පින්නේ වැකිලිමේ සමථය. බුද්ධානුස්සතිය විපස්සනා බෑ. භාවනා කරනවා නම් ආනාපානෙ වෙනම කර්මස්ථානයක් කුණ්ඩේ මහදේව වෙනම කර්මස්ථානයක් විශ්ිට ගන්න. ඒක පුරුද්දම කරලා දෙන්න දැන් උග වෙලාව ගියාට පස්සේ මේ ළඟදී සත්‍යයක් ඇවිල්ලා කුණාදුර සාකච්ඡා කරන්න ගියා. හත ප්‍රතිලිප භාවනාව ඔක්කොම ආනාපාන කියන්නේ. කරගෙන කරගෙන කරගෙන ගියාට පස්සේ යන්න දැන් හිටිලා පොතක් දෙන්න හදලා කිව්වා සංස මේ උදරේ බල අත කියන බලන්නේ මොකද්ද කියන මට මතකුණා බලන්නේ කොතනද කියලා. මම බලන්නේ උදරේ තමයි. ඔක්කොම බලනකොට ඔක්කොම විපස්සනා කරලා තියෙනවා. ඉතින් මම කලින් මෙච්චර වෙලා මම කතා කරේ ආනාපානට පස්සෙ ආනාපාන චින්තන වරානේ ඒක ගලවලා දාලා පිම්බි නැගිට දාගන්න එහෙනම් ওই විවසනා කතා කරනවා. ඉන්නේ කියන කියන එක කියලා. ඉන්නේ කියන්නේ ධාතු ලක්ෂණයක් වශයෙන් තල්ලු කිරීම. ධාතු කර්ම ස්ථානය කරනකොට පඨවි ආපෝතේජෝ වායෝ කියලා හතරෙන් ඉතරන්නේ. නමුත් පඨවි ධාතුවේ තියෙන සදරතිය ලක්ෂණය මතුවෙන එක රෝකලක් තමයි තින්නේ. හැකිලිම කියන එක ධාතු ලක්ෂණයක් නෙවෙයි ඒක විනිශ්චය කරපහුවේ. ඒක ස්වභාවිකව සිද්ධ වෙන එක ප්‍රතික්‍රියාව. නමුත් අපි ගන්න තින්දීම, තල්ලු කිරීම, ඇසවීම, ආධාර කිරීම කියන එක තමයි වායු දහතේ ලක්ෂණ හතර. එතකොට මේ තල්ලු කිරීම කියන එක ගැනීමෙන්ම පටවි දහස ප්‍රකට වෙනවා. පටවි දහස ප්‍රකට වෙන්නේ නැති කෙනාට තින්දීම, ඇසවීම එක්කම පටවි බලන්න කියනවා. ඒ කියන්නේ තදවි. ඒක බොහොම ප්‍රකටයි. ඒ නිසා මේ අනාත්ම තින්දීම හැකීම කියන්නේ සුද්ධ ධාතු කර්මස්ථානයේ කියන එකයි අපි ගන්නේ. ආනන්දයි භාව ක්‍රමේ ආනාපාන හරිය නැත්තම් ඒක ගන්න ප්‍රශ්නයක් එන ඊට පස්සේ වෙනම ක්‍රමයක් තියෙන ධාතු මනස්කාරය. පින්දීම හැකේම මෙහෙ කරන්න එපා පින්දීම හැකේම කියනවා. කෙරුවොත් ගහලෙනවා. ඒ තරම් කරප්පන් පින්දීම හැකේම. ඒ වගේම මහානත් මාදේ සංගදනේ ආනාපානය කරනවා කිව්වොත් එල්ලවනවා. ගිල කියන දේ කරන මොනවද කරන්නේ? මම ගිල මා 14ක්ම ගැටුණා. ඕකෙකට සමාධියනවා. මේ කරගෙන යන කොතේ හිටින්නේ මෙතන. තුරේ කිව්වොත් දුඟ බෑ මට යකාදාදේ කියන සමාධිය ඕනේ කරන්නේ එහෙම බෑ ඒ දෙන්නට පරප්පක් මොන වෙලා තියෙනවද දන්නේ නැහැ ඒ දෙන්නට කියවා මේ ඉතනවනේ දෙකම කරනවා කියලා ණයයි දුඟයි කොළඟයි එකතන තිබ්බා ආව මේ මීයයි මේකයි එකතන තිබ්බා නේ පාවසර් කියන්නේ මිනිහි කරන්නේ මිනිහි කරන්නේ කිව්වා තහනම් නෑ මිනිහි කරන්නේ කිව්වා තහනම් ගොල් ගොල් ගොත් ඔක්කොම පරිවර්තන කරා කිසිම තැනක මිනිහි කරන්නේ ලොකු ගන්න මේ කාටද කියුවා මොනවද මේ සම්මුත්තච්ච බලන්නේ කියන්නේ අමුද්ද තියෙන කෙලෙස් අප මෙනේ කරන්න බෑ. ඕකටත් මෙනේ කිරීම කියන වචනේ පාවිච්චි කරන උත්තර තුනක් දෙන්නේ නේ. මම හරි ලොකුසාට අහන්න සූරු ඇහුවයි. මම ඒකට තමයි මේ වචනේ වදන්නේ. අමුද්දච්ච පහණි ආපහු කවුද කරන්නේ? මුදු කතා කරලා උත්තරයක් දුන්න මෙනේ කිරීම කියන වචනේ නොකිය. ඒ සාන්තට පේන්නම බෑ. ඒ වගේම පින්දි නැතිනෝ කරලා තියෙන කෙනෙක් බලාගන්න දාන ඒක කරන්නේ කියලා. කවදාකවත් නම් කරන්නේ නැහැ. ඒකේ එකිනෙකට ප්‍රතික්‍රියා කරනවා. මම දැන් ඉස්සන්නම අනේ යදී නැති අපි දෙන්න නම් දාගන්න කොයි වෙලාවෙත් ඔකට එන්නේ නම් දෙන්නක් කරත් නැහැ කියලා නේද? අතන විතරයි. එතන ගැතුමක් කියන නැත්නම් අර්ථ එකයි. ආර්ථසන්ත වම්මිට සූත්‍රය අවසන් කර නාගය කියනවා නාගය දිහා බලන්න කියන්නේ බුදු පුදවස්කාර කරන්න කියන්නේ ඒක ඒ වගේ දෙයක් නේ. ඔය ආදීට ගියාට පස්සේ ඔය සමතේත් අපි යන්නේ ඔය ධාතුමන්තිකාරය බලන්න කන්නාඩි පිසුදු කරගන්න නේ. වෙන දෙයක් නැහැ නේ සමතේ කරනවා කියලා. ඉතින් මේක විපස්සුද්ධ චිනික සමාධියක් ඇති කරගෙන ධාතු මනසට යන්න ඕන. දැන් ආනාපාන කරන කෙනා නිරතිලා පිම්බීම හැකියාවට හිත තිබ්බොත් අකුල් වෙනවා. නෑ මේ ස්ථානේ මෙනේ කරන තැනක මාරුණොත් ඉතින් ඔය නිින්ද යන්නේ නෑ. හැකියාව ගන්න කෙනා මෙතෙන් හිත තිබ්බොත් ඔන්න අවුල් ජාන්නේ. ඒකයි අර කර්මාසන දෙකක් කියන්නේ. හඩුම ගන්න හුස්ම ගන්නකොට ඇතුළේ හුස්මයි පිටේ හුස්මයි දෙපළක ඉඳලා බලුවොත් ඒකක් උන් තමයි. නිින්ද නෑ කරකවන්න පටන් ගන්නවා. හොඳට සුද්ධ කරගන්න ඉතින් කොටයි කියනොටයි පුළුවන් තරම් එක තැනකට ගන්න. ඒ වගේම ඇත්ත එක තැනකදී ආනාපාන බලන සාධාරණ පිම්බි මැකිලිම බලන කරා මෙහෙම මෙහෙම කරන්න ගත්තොත් අවුල් විසින් අර පඬිස්සාද කියනවා කවකටත් අරගෙන මේ රවුමක් කන්නේ වෙලාවේ මැදකට එහෙලුනොත් මොකද වෙන්නේ? අවදාක රවුම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක මැදකට එක තැනක කියන්නේ. ඒ වගේම ආනාපාන මෙතන බලන්න කියලා නෙමෙයි. මෙහෙ බලන්න ගියොත් ඒකම අවුල්. හරි කොහොමද කරන්නේ? ඕනෑම කර්මස්ථාන දෙකක් වශයෙන් ඒක පැහැදිලිවම දැන් මේ පැහැදිලිවම අහගන්න උගෝදනේ ධනෙ. උගෝදනේ ධනෙ මේ බිබි නැගෙනම ආනාපාන කියලා කියනවා. ඒක මේ ඒක දැකලා වජිකාරාමෙන් පැහැදිලිවම සායලට ගහලම තියෙනවා. විකුණන්න හදන්න එපා සතිපට්ඨාන දාලා සතිපට්ඨාන තියෙන ආනාපානෙ ඕගොල්ලෝ කරන්නේ පිම්බිය හැකිලිම කියලා. ඊට පස්සේ සායලෝ පටන් අරගත්තා මහා විදාලේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. පෙන්නලා මේ පිම්බිය හැකිලිම සතිපට්ඨානෙට කොහොම හරි ඒ පැකට් එක ඇතුළට රිංගලා හරියට බණ කියලා කියනවා. දැන් ආන්න මේ ගුම අවසාරික පොත අපි දෙන පරිවර්තනය කරන්නේ. පරිවර්තන කරනවා මායි අගන්න ගියාට මට මතක නැහැ. සමන් මාත්‍යට කියන අපේ ගුරු ඥානසිසුන්ට පිළිගන්නවා. මොක්පුර රන්දර යතුරු ගෑ නැද්ද? ඥාන මහා සතිපට්ඨානට අයිති නැති මොකද්ද පටලවාගෙන ආවිදලා කියලා මට බයින්ඩ් පටන් ගන්නවා. මොකද අපි මේ ගුරු ස්වාමීන් වහන්සේලා ලොකු ස්වාමීන් වහන්සේලා අපිට පරිවර්තනය කරන්න විතරයි තියෙන්නේ. ඒකේ ඒ සම්බන්ධව අහන්නේ කියලා. ඊගාසරේ සායිවාණ්ඩ කියගම සති සායිවාණ්ඩ සතිපට්ඨාන සූත්‍රෙම බණ කියන වැඩක් නැත්තා. මේ ආනාපාන කියන්නේ සතිපට්ඨාන. මම කියලා දෙන්නේ සතිපට්ඨාන කියලා මොකද? අතිපට්ඨාන සම්මතේනේ. ඒකට කොහොමද සිංහවල විකුණ ගන්නයි හදන්නේ. ඇත්තම සතිපට්ඨාන કોઈ දෙකම ඇතුළත් කරන්න ඕනේ. ආනාපාන කොහොමදක්වත් ඩිජිටල්. ඒත් මේ ශාන්ති ගෙනියන්නේ මේ ඊළඟ මාස 8ක් විතර වගේ. ඒක සතිපට්ඨාන ඉච්චර කෙරෙන්නේ නැහැ. ඉක්මනට ඇටේච් කරනවා මේකට දාන. ඉතින් මේ දෙකම කොහොමද නිකම දුරුම ක්‍රම අපි කොහොමදක් ආයේ තියෙන්නේ. බොරුම තමයි. යහනන්ද ලෝකයන්ට ගියාට බොරුම රට කිව්වා. ඉතින් අර ඉඳන් දැන් භාගයෙන් ගන්න කරන්නේ. කාම රූප රූප. ඒ කියන්නේ අයිදාගන්න සමතාංශෙන් ගියාම භාගය කොතනද? අර දැන් ඒක තමයි. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. නියම සංඥා නාසංඥා. ඒක තමයි භාවග්‍රය. අධ්‍යාන්තල. එතන නවතිනවා. ඊළඟට ඉතින් යා මැරිලා ගොදින්න කොහොමද? භාවග්‍රය තමයි. භාවග්‍රය උපදින. ඒකට වරක් නෑ දීර්ඝ කාලයක්. ඒක දැකලා තමයි සිද්ධාර්ථ කුමාරෝ මෙතනින් ඉති වැඩක් නෑ මේ ගුරුවරයා මට වැඩක් නෑ මම යනවා මගේ උත්සාහයෙන් මම නිවන හොයන්නේ. මේ ජීවිතේ විමය. මේ ජීවිතේ. ගිහිල්ලා පංචස්කන්ධය අල්ලගත්ත ආනාපාන වැදුනා. කල්ලම සේරම හරි දැන් නිවන. ඔක්කොම නිදාන. අර බහතරේ ඉන්න කෙනාට නිවන නැහැ. භවසංගම කල්ලා නැහැ. භවසංගම. ඇතුළ පොඩි හැමෝම දිනනවා ගන්න. අන්තිම ගිහිල්ලා ඊළඟට සමතේ විදර්ශනාවට හරවන්න කියලා දෙන්න උත්තර දාන්න. ඒකේ මහලිසාර කියන්නේම ලාමක සමාජයේ විපස්සනාට හරවු තරමට බොහෝම සක්‍රිය වැඩ පිළිවෙල. නිරසඤ්ඤානාස විද්‍යාවට පස්සේ විපස්සනා වලට සංස්කාර දෙන්නේ. වැඩ කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඒකේ ඉඳ ආසයිතන එන දේවල් කරදරන්නේ. ඉතින් අයිපෙච්ච දන්නවා ඔය නරක නැති ඒවල් ටික තියාගන්න. ඒකතර තමයි. ඒක එකක් නරකට දාන්න. හැබැයි දෙක එහෙම කියන්නේ නරකයි. බුදුහාම පෙන්නදී ආර්ය මධ්‍යස්ථානයේ සතුත් අධ්‍යයනය. ඒකට හේතු වෙන්නේ ස්වාමීන් වහන්සේ නිරසඤ්ඤානාස සංඥා එතනට ගිහිල්ලා ඉතාලගත කිරීම. අර ධ්‍යාන පීඩා කිරීමෙන් කරන්නේ ශනිකව ධ්‍යානෙන් ධ්‍යානට පැනීම. එතකොට වෙන්නේ විපස්සනාවට හොඳ රුකුලක් තනීම පැනීම නිසා එයා ඉන්නේ නෑ නෑ අපි යන්නේ. දැන් නිකන් කියවගේ ඉන්නේ දාහස වෙලා ඒ තත්ත්වයට යන්නේ නෑ. එතෙන් යනවා පවෙනවා. ඒකවල වෙන්නේ පිහිය දානමයි. ඒකයි සමාපatti වඩපු සමාපatti පුහුණු කරපු කෙනා විපස්සනාවට දාපු ගමන් ඉන්නේ හරි ඉක්මනට යන්න පුළුවන්. එතන ලොකු හැබැයි වෙනසක් එන්නේ යා මේ ළමේ කර්ම දේ තනිකර දුක අනාත්මයි කියලා ඒකට අභියෝග කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් භවසන්නේ ඇතුළේනේ ඔය ඥානකෙට ඔක්කොම යන්නේ. ඒක කඩාගෙන යන්න බෑ. ඉතින් පුළුවන් වුණා නම් අරවචන ඉඳලා කොච්චර ලබලා තිබුණද කිසි කෙනෙකුට හිතුන්නේ නැහැ මේකවත් ගන්න බැරුව ඉන්නේ. ආ මේ ලැබුපු එක මොකටද පියෙන් ගන්නේ කියලා. ඒ විතර කට ඇතුළට ඉන්නවා. ඒවත් නැහැ. සාජාක්ෂම කියන්නේ. ඒ ඥාන කීඩා ඒ අවස්ථාවකින් දුක සංස්කාරමේ සත්‍යය පැහැදිලිව සංස්කාරය. ඒ කියන්නේ ඒකෙමුත් මාන්නයක් එනවා. එන්න පුළුවන්. මොකද භවය භවස්වන්න ඇතුලේ තියෙන. හැබැයි කාම ලෝකේ නෙවෙයි. රූප ලෝකේ නෙවෙයි. ඒව කඩලා දෙන එක ලොකු සත්‍යයක් ඇති වෙන දිහා. අසිතාවත ඇඬුවේ ඕකනේ. කුමාරයා ගිහලා පින්නොට බැසිකෝ යකෝ මම අල්ලලා තියෙන අනිල් හැදිට මටම කඩන්න බෑ මේක. විමර්ශනයක් කරන පුතු නිවන් දකින්න පුළුවන්. මේ අද දැන් කරන්න දෙන්නේ ඒ තරමටම අරූප ලෝකේ ආසාව වැඩි. අර අච්චර ආසාවක් නැති කරලා අරූප ලෝක සංඥා ප්‍රතික්ෂේප කරන්න බෑ. කුමාරයා දැකලා සන්තෝෂ වුණා මේ බුදු පුතේ. ඊපස්සේ ඇඬුවා. අනේ මට කවදාකවත් දකින්න ඕනේ. මොකද ඇහක් කනක්වත් නැති ලෝකේ ගිහිල්ලා ඔබ දෙන්නේ මේක විශාල අකුසල කර්මයක් කරපෙච්චෙක් වගේ. මහාරියුම් ධානය කරන මනුස්සයාට ඔබ බුදුමද ධර්ම විපස්සනා කරන අධිශය කුරුසිකල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදවියකට යම ජීව ස්වාමීන් වහන්සේ ඔබ මේ සවන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනය සවනට සිසිලස. සවනට සිසිලස තුලින් ප්‍රචාරය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනා දෙන්න ඉල්ලා සිටිනවා.